එතකොට ඇතම් කෙනෙක් ඒ විදිහට ප්‍රතිඵල නොලබන්න හේතුවක් හැටියට අපිට කියත හැකියි දැන් සමහර අය හිතනවා මට මේ බුද්ධ ශාසනය තුළ මගපල ලබන්න බැරි වෙයි මම වෙන බුද්ධ ශාසනයක පතාගෙන යන කෙනෙක් හැටියට හිත දරාගෙන තියෙනවා. පින්වත්නි අතීත ඉඳලා අනාගත බුදු සසුනක් ඉලක්ක කරගෙන යන ශ්‍රාවකයෝ තමන්ට අතරමඟ මොන බුදු සසුන් වල වෙරවිරිය වඩනවා. එතකොට Taman ඉලක්ක කරන බුදු සසුන කරා යන්න බැරුවම මිය යනවා. මේ අවස්ථාව තිබුණා. ඒ වගේ එක අවස්ථාවක් තමයි කාශ්‍යප බුද්ධ ශාසනයේදී ස්වාමීන් වහන්සේලා හත් නම ගල් පර්වතයේ උඩට නැගලා උන්වහන්සේලා කල්පනා කරා විශාල ගල් පර්වතයක් නගින්න කිනිමගක් පාවිච්චි කළා. මේ ඉනිමඟ තවදුරට මෙහෙම තිබුණොත් එහෙම අපි නැග්ග වගේම අපිට බඩගිනියේදී ආයි බැහැලා යයි දාන්න සොයන්නේ. ඒ නිසා අපි එතනින් කාලය ප්‍රමාද කරගෙන වීර්ය අඩු කරගන්න පුළුවන් මේ ඉනිමඟ තියෙන එක අපිට අයහපතක් කියලා මොකද කරේ ඉනිමඟ පෙරලලා දැම්මා. දැන් පින්වත්නි ඉනිමඟත් එක්ක Tamanta අර යාමයෙන් තිබුණත් ඒ සියල්ල තමන් අයින් කරගත්තු නිසා ගල් පර්වතයේ උඩටම වෙලා තමයි ඉන්න වෙන්නේ. ආහාර නැහැ. එතකොට එක්කෝ කෑම නැතිකම හින්දා මිය යනවා. නැත්තම් කෑම සොයන්න බහින්න උත්සාහ කරොත් වැටිලා මිය යනවා. බිමට යන්න ගියත් මරණය, උඩ හිටියත් මරණය. දෙපැත්තම මරණ තියාගෙන ඉන්න කෙනෙකුට ධර්මය අවබෝධ කරගෙන හිත මෙහෙවන එක වෙන දෙයක් ගැන හිතන්න දැන් වෙලාවක් නැහැ. ඒක තමයි දැන් ඕන උනේ. එතකොට ඔබ හිතන්න මේ හත්මමට කොච්චර වීරියක් තිබුණාද කියලා. අපිට එච්චර වීරියක් නැහැ නේ. එතකොට ඒ ඇහැ කන නහය දිවකය මනස තීච්ච ඉපදිච්ච අය අපිත් එහෙමයි. අපි දැන් බෙදාගෙන ඉන්න අපේ ගිහි ගෙදර ඒ මහන වෙලා මහණුණත් ගිහිගෙදෙනිටියත් දුක එකයිද නැද්ද? ඕ සතර පාය උපදින කර්මයක් කළොත් සතර පාය උපදින ස්වභාවය දෙන්නටම එකයිද නැද්ද? එකයි. මේවෙන් මිදෙන්න ඒතකොට උත්සාහ ගන්නවා නම් ඒ උත්සාහය ගත යුතු විදිය එකයිද නැද්ද? එකක් වෙනවනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කාලේ ගිහි පැවිදි ભેදයක් නැතුව මාර්ගඵල කරා ගියා පින්වත්. අද අපි හිතාගෙන ඉන්නවා ගිහිගෙදර ඉන්න අයට මේ දේ අවශ්‍ය නැහැ කියලා. එතකොට ඒ මතය අතීතයේ ඇතැම් අය ගණින් ආසලාගේ උග වගේ පහු කරන්නේ ඉති අපි අතර හැදුනා. දැන් බුද්ධිමත් මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයා තුළ තියෙන යුතුකම මොකක්ද කියලා හරියට තේරුම් ගන්න තියෙනවා. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේලා හත් නමකින් එක නමක් අරහත්ත්වයටපත් වුණා. ඒ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා තමයි ජීවිතේ පිරිනමකේ. තව ස්වාමීන් වහන්සේ නමක් පින්වත්නි අනාගාමී වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදුනා. ඉතිරි ස්වාමීන් වහන්සේලා පස් නම කොච්චර වීරිය කළත් උන්වහන්සේලාට කිසිදු අවස්ථාවක් සැලසුනේ නැහැ ධර්ම අවබෝධිත. එහෙමම අපවත් වුණා. නමුත් අර සීලය රැකපු ප්‍රතිපත්ති පුරපු ආනිසංස වලට දෙවිලෝ ඉපදුණා. පස් නම. ඒකට හත් නමකින් පස් නමක් විතරයි ප්‍රතිඵල ගත්තේ. ඒකට හේතුව මොකද්ද? මේ පස්නම කාශ්‍යප බුද්ධ ශාසනය එච්චර වීරිය කළා ධර්මය දකින්න ඕන කියලා ඒ අය ගෞතම බුද්ධ ශාසනය තුල එක එක අග්‍රස්ථාන අතීත ඉඳලා ඒ අග්‍රස්ථාන ලබා ගැනීම හේතු සකස් කරගෙන ආපුවා. එතකොට පින්වත්නි බුදු කෙනෙක් අභියස ඉඳලා ඒ හේතු සකස් කරගෙන ආපු නිසා ගෞතම බුද්ධ ශාසනය එනකම් මේ අයට ඉන්න ඕනේ. දැන් ඊළඟ බුද්ධ ශාසනය තමයි එතකොට ධර්ම අවබෝධ කරන්නේ. ඒක දැනන් හිටියද කාශ්‍යප බුද්ධ ශාසනයේද? දැනන් හිටියේ නෑ. මට ඒකයි ඕනේ. ඒක දැනන් හිටියේ නෑ. ඒක ඔබ හොඳට මතක තියාගන්න. අපි මේ බුද්ධ ශාසනයේද ඊළඟ බුද්ධ ශාසනයේද? ඒක අපිට තීරණය කරන්න අපි දන්නේ නෑ. ඒක තමා තුළ කර්ම සකස් වෙන විදිහට තමයි තමන් ඊට හේතු සකස් කරගත් විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒතර කොයි කෙනාටත් ගත යුතු පණිවිඩය තමයි අර සංඥාසල තුන්නම නිකන් හරි හිතුවනම් අපි ලබන බුද්ධ ශාසනය තමයි ධර්මය අවබෝධ කරන්නේ. ඒ නිසා මේ මේ බුද්ධ ශාසනය මොකටද මේ වට වීර්යයක් කරන්න කියලා ප්‍රමාදී වෙන්නලා යම් කිසි විදිහකින් මේ හිත පින්වත්නි සසර පුරා අකුසල් එක්ක වටගෙන ආපු හින්දා අකුසලයකට වැටුණා නම් ප්‍රමාදය කියන්නේ අකුසලයක් නේ. ඒතර ප්‍රමාදයේත් එක්ක අකුසලයකට වැටුණා නම් ගෞතම බුදු සාසනයට අහිමි වෙයිද නැද්ද? අහිමි වෙනවා. ගෞතම බුදු සාසනය අහිමි නොවන්න ගෞතම බුදු සාසනයම ධර්මය අවබෝධ කරන්න ඒ අයට තිච්ච එකම උපකාරය මොකද්ද? ඒගොල්ලෝ නොදන්නා කමයි. අපි පාරමිතා පාරමිතා පුරාණ පිරිසක් හෝ අපි ඊළඟ බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරගන්න පිරිසක් කියලා නොදන්නාකමම ඒගොල්ලන්ට පිහිටක් වුණා. එතකොට දැන් මේ ගෞතම බුදු සාසනය යන බාහිදාරචීවි, සබ්බිය, කුමාරකාශ්‍යප සයන්හන්සේ ආදී මේ ස්වාමීන් වහන්සේලා ඔය පුක්කුසාදී කියන කෙනාත් ඒ පොඩේම තමයි මේ ස්වාමීන් වහන්සේලා සියලු දෙනා පිටවත්නේ දැන් මේ ගෞතම බුදු සාසනයේදී එක එක දේ කරමින් හිටියා. කොහොම කොහොමයි හරි එයාට උපකාර ලැබුණා. එක ස්වාමීන් වහන්සේ නමක් කුමාරකාශ්‍යප සයන්හන්සේ ධර්මය අවබෝධ කළේ අර බ්‍රහ්ම ලෝකේ ගිය තමන්ගේ හත් දෙනාගේ එක්කෙනෙක් හිටියා මතකද? එක්කෙනෙක් රහත් වුණා, එක්කෙනෙක් අනාගාමී වෙලා බ්‍රහ්ම ලෝකේ ගියා. ආන්ගේ බ්‍රහ්ම ලෝකේ ගිය බ්‍රහ්මයාගේ උපකාරය තු තමයි කුමාර කාශ්‍යප සන්නාස ධර්මය අවබෝධ කළේ වම්නික සූත්‍රය අහලා. ඊළඟට පින්වත්නි ඔය බාහිදාරු චිරිය ගත්තම ඔබට මතක ඇති ඔබ අහලා ඇති රහතන් වහන්සේ නමක් කියලා බොරුවට පෙනී ඉඳගෙන මිනිස්සු රවට රවට ඉන්නකොට නිරේ උපදින්න කර්ම සකස් කරගෙන මරණය දින කීපයක් තුළ ඉතුරු වෙලා තියෙද්දි බ්‍රහ්ම ලෝකේ ගියේ තමන්ගේ හත් දෙනාගේ යාළුවාගේ පිහිට නිසා ඔන්න බුදුරජාණන් වහන්සේ දිහාට ඉලක්ක වුණා. ඒ නිසා මම ඔබට කියන්නේ පින්වත්නි ඔබ මේ බුද්ධ ශාසනය ධර්මය අවබෝධ කරගන්න හිටියත් කල යුත්තේ ධර්මයේ අවබෝධ කරන්න මහන්සි ගන්න එකමයි. වෙන බුද්ධ ශාසනයක කරන් හිටියත් කලයුත්තේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න එකමයි. ඇතැම් කෙනෙක් හිතනවා මේවා කරන්න ඕනේ මේ පෙර පුරුදුත් එක්ක આવොත් විතරයි. පෙර පුරුදු තියෙන ඕනේ සසරේ ධර්මයෙන් පුරුදු පුහුණු කරලා. නැත්තම් මේවා වැඩක් නැහැ. නැත්තම් මේ ධර්මයේ හැසිරෙන්න බෑ. නැත්තම් මේ ධර්මය අවබෝධ කිරීමක් වෙන්නේ නැහැ. පෙර පුරුද්දක් ඕනෙමයි. අතීතයේ ජීවිතවල මේ ධර්මය පුහුණු කරලා තියෙන්න ඕනේ. එහෙම හිතන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ අය පින්වත්නි, ඒ බුද්ධ ශාසනවලත් හිතුවන කලින් බුද්ධ ශාසනවලත් අපිට මේ පෙර පුරුදු වනේ හින්දා අපි කළාට වැඩක් නැහැ කියලා අදටත් ඒ පෙර පුරුද්දෙයිද එන්නේ නැහැ. ඒකට Tamanට පෙර පුරුද්දක් නැත්නම් ඒත් කරන්න ඕනේ මේ ජීවිතේ මේකට වීර්ය වඩන එක. නැත්නම් මේ ජීවිතේ අපිට පුරුද්දක් නැහැ කියලා හිතියොත් එහෙම හැමදාමත් ඊළඟ බුද්ධ ශාසනයකට පුරුද්දක් තියෙන්නේ. පුරුද්දක් නැහැ. ඒක බාලගිරි දෝෂය වගේ එක. ඒ නිසා පින්වත්නි මා කියන්නේ ධර්මය අවබෝධ කරන්නේ මේ බුද්ධ ශාසනය උනත් කල යුත්තේ මේ සඳහා වීර්ය කරන එක. ධර්මය අවබෝධ කරන්න වෙන බුද්ධ ශාසනයක උනත් කල යුත්තේ මේ ජීවිතේ ධර්මය අවබෝධ කරන්න වීර්ය වර්ධන එක. ධර්මය අවබෝධ කිරීමට කිසිදු පිනක් పూర్ව හේතු සකස් වීමක් නැතත් කල යුත්තේ මේ ජීවිතේ වීර්ය වර්ධනය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අවසානයේදී වදාළේ අප්‍රමාදී වෙන්න කියලා. සමාද කියලා උන්වහන්සේගේ වචනේ මුළු බුද්ධ ශාසනයම කැටි කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න අපි අවගිය දවස්වල සප්ති සූත්‍රය අසුරු කරලා කතා කළා. ඉතින් අපිට බුදුරජාණන් වහන්සේ වදාළේ කීස ගිනි ගත්තා වගේ මේ සක්කාය දිට්ඨිය නැති කරන්න මහන්සි ගන්න කියලා. ඒක යම් පිරිසකට විතරයි අනිත් අයට නෑ කියලා උන්වහන්සේ හිම කොටස් කරලා පෙන්නුවේ නෑ. ධර්මයේ ඇහිච්ච කාටත් එකයි පින්වත්නි. හොඳයි. ඔබට දැන් යම් කිසි මට්ටමකට අපි ධර්මයේ කියා දෙමින් ආව පංච පාදානස්කන්ධ ගැන, සක්කාය දිට්ඨිය ගැන, මීට පෙර ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච අයතු සංගල මෙහි මීට පෙර කරපු අවසාන ධර්ම දේශන දෙකට සහභාගී වෙච්ච එකකට අලුතෙන් පැමිණිච්ච කිසිම දේශනාවකට සම්බන්ධ වෙච්ච නැති අසුසන් බලන්න. මෙතුන් දෙනෙක් කියන්නේ. ආ එතකොට දැන් ඔන්න මේ ජීවිතේ ධර්මයේ හැසිරුණත් ප්‍රතිඵල නොලැබෙන එක පිරිසක් ගැන කිව්ව නේද? කවුද? අනාගත බුදුසසුනක ධර්ම අවබෝධයට අග්‍රස්ථාන වලට හේතු සකස් කරගෙන ඉන්නවා නම් මේ ජීවිතේ ධර්මයේ හැසිරුණාට ප්‍රතිඵල ලැබෙන්නේ නැතුව මිය යනවා. එතකොට පින්වත්නි තව පිරිසක් ඉන්නවා මේ ජීවිතේ ධර්මයේ හැසිරෙන උත්සාහ කරලා ප්‍රතිඵල නොලබා මිය යනවා. ඊය කවුද? ඒ කියන්නේ සිල් රකිනවා. ධර්මය අවබෝධ කරන්නේ මැරෙන්න නිකන්. ඊළඟට භාවනා කරනවා. ධර්මය අවබෝධ කරන්නේ නිකම්ම මැරිලා යනවා. ඒ අය කවුද? කාශ්‍යප බුදු සාසනයෙන් සිද්ධිය දෙකක් කියන්න. ප්‍රධානම සිද්ධියක් ඇති ඔබට හොඳටම ඔබට මතක ඇති. ඒක ස්වාමීන් වහන්සේ නමක් ඒ කාලේ දීර්ඝ ආයුෂ තිබුණ අවුරුදු 2000ක් විතර. ඒ අතිශයින්ම දීර්ඝ ආයුෂ උන්වහන්සේ ගෙව්වේ වැඩිපුරම පැවිදි ජීවිතයක. මුළු අවුරුදු 20000 අවසන් වෙනතුරු උන්වහන්සේ තමන්ගේ පැවිදි කාලය තුළ තමන් ආරක්ෂා කරන සීලය කිසිම ශික්ෂාපදයක් කැඩෙන්නේ නැති වෙන රැක්කා. හැබැයි අන්තිම කාලේ උන්වහන්සේ ඔරුවකින් බහින වෙලාවක අත්තක් කරලාගෙන ඉඳලා ඒ ගහේ කොළේ කැඩුනා උන්වහන්සේගේ අතින්. ඒක උන්වහන්සේට මහා පසුතැවීමක් වුණා. උන්වහන්සේ අපවත් වෙලා පින්වත්නි අද ඒලක පත්ත කියන නාගයවල ඉඳලා ඉන්නවා. එතකොට දැන් ඕකට අපි කට්ටිය කියන්නේ මේ පසුතැවෙන එක තමයි බලපෑවේ කියලා. ඊට වඩා අතන ලොකු කතන්දරයක් තියෙනවා. දර බලන අවුරුදු 20000ක් තිස්සේ ධර්මයේ හැසිරෙලා හොඳට සීලේ කිසිම ශික්ෂාපදයක් නොකඩින් ආරක්ෂා කරලා උන්වහන්සේට බැරි වුණා නේද? ධර්මයක් අවබෝධ කරගන්න පිරිසන් සතෙක් කියලා කියන්නේ නාගලෝකේ නාගය කියලා ඉන්න. විශාල නාගය නාගරාජේ. එවැනි අවස්ථාවක් මුණ ගැහෙනවා. ඒක මතක තියාගන්න. ඒ වෙන්නේ මොකද්ද? සිල් රැකලා ප්‍රතිඵලෙම නැති අවස්ථාවක් භාවනා කරලා ඒ වගේ ප්‍රතිඵල බුදු සසුන තුළ ධර්ම අවබෝධයට හිත නැමෙන්නේ හිත යොමු වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ වෙන්නේ මොකද්ද? ආන්ගේ ගැන තමයි අද ඔබට කියලා තියෙන්නේ. ඔබ අතින් එහෙම දෙයක් නොවන්නට. ඔබ ඊරකපත්ත නාගයේගේ මට්ටමට සිල් රැකලත් පත් නොවන්නට උපකාරී වෙන දේශනාවක් අද කියලා දෙන්නම් තියෙනවා. මේ බුදු සසුන තුළ සීලයක් නිකන් ශික්ෂාපදරික රැක්ක පමණින් භාවනා කරන්න වාඩි වෙලා කොච්චර හිත එකඟ කළත් එපමණකින් ධර්මයේ සිහි කර කර හිටියත් එපමණකින් එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයෙන් ඉන්නේ නැහැ. යම්කිසි කෙනෙක් පින්වත්නි සම්මාදිට්ඨිය ඇති කරගත යුතුයි. අපි මේක පෙර දේශනාවලදී සම්මාදිට්ඨිය කුමක්ද කියලා නිවැරදිව විමසුවා. මේ සම්මාදිට්ඨියටපත් නොවි කවුරු හරි කෙනෙක් උත්සාහ කරනවා නම් සිල් රකින්න. එයා හරියට පඩි ගන්නේ නැතුව ජොබ් එකක් කරනවා වගේ. හැකියාවක් කරන පඩිනේ. කවුරු හරි කෙනෙක් වෙනවාදී සමාධියට පැමිණෙන්නේ නැතුව සතිපට්ඨාන වඩනවා. භාවනා කරනවා. එයා හරියට පඩි ගන්න නැතුව ජොබ් එකක් කරනවා. එවැනි අයට ඒරකපත්ත නාගයන්ගේ මට්ටමට යා හැකියි. එනිසා මේ කතියන කාරණාව හොඳට තේරුම් ගනිමින්ම ධර්මය අහන්න පින්වත්නි සීලයක් අපි මේ බුද්ධ ශාසනය තියෙන කාලෙක ආරක්ෂා කරනවා වගේම බුද්ධ ශාසනය නැති කාලෙටත් සීල් රැකීම තියනවද නැද්ද? තියෙනවා. එතකොට ශාසනය නැති කාලෙට භාවනා කිරීම තියනවද නැද්ද? ඔව්. භාවනා කරනවා. හිත සමාධිමත් කරනවා. ඉතින් ශාසනය නැති කාලෙත් සීල් රකින්නවා. දැන් ඔය අෂ්ටාංග උපසත සීලෙ පවා බුද්ධ ශාසන නැති කාලෙත් සක්විති රජවරු එහෙම ආරක්ෂා කරන ආකාරය ඕන තරම් දේශනා කරලා තියෙනවා. එතකොට ඒ අය මේ සිල් රකිද්දි පින්වත්නි බුද්ධ ශාසන තියෙද්දි සිල් රකිද්දි මේ දෙක වෙනස මොකක්ද? ශාසනය තියෙද්දි රකින්නෝ නැති කාලයක් රකින්න. මොකද ඒක වෙනස ශාසනය තියෙන කී භාවනා කරනවානේ ඒ භාවනාවල බුද්ධ ශාසනය තීබ්බිත් කරනවා නම් නැතිගාලක් කරනවා නම් වෙනසක් තියෙන්න බෑනේ. ආන්ගේ වෙනස හැදෙන්න කිව්වද මොකෙන්ද? ඒ තමයි සම්මාදිටකාරී වෙන්න ඕනෙමයි. ඒක හොඳට ඔළුවට ගත යුතුයි. සිහි කරන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් සාමාන්‍ය කලින් පුතර්ජනෙක් වෙඳලා ඊට පස්සේ ශ්‍රාවකත්වයට අහම යාට නමක් තියෙනවා ආර්ය ශ්‍රාවකය කියලා. අහලා තියෙනව නේද? ආර්ය ශ්‍රාවකය කියලා කියන්නේ කවුද? කොහොමද ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ? අද දෙසම තුලින් ප්‍රධාන මාතෘකාව වෙන්නේ ඒකයි. අපි ආර්ය ශ්‍රාවකෙක් විදිහට කොහොමද ධර්මය හැසිරෙන්නේ කියලා. ආර්ය ශ්‍රාවකෙක් නොවි ඔබ කොච්චර සීල සමාධි ආදී වඩන්න උත්සාහ කළත් ප්‍රඥාව උදෙසා කළ යුතු පංච උපාදානස්කන්ධ නුවණින් විමසීම ආදී දේ කළ කිසිම වැඩක් වෙන්නේ ආර්ය ශ්‍රාවකයේ හේතුමයි. ඒ සඳහා මුලින්ම ඔබ දැනගත යුතු දෙයක් තියෙනවා. දැන් මොහොතක් මොහොතක් පාසා පංචපාදානස්කන්ධයන් සකස් වෙනවද නැද්ද? මේ ලෝකේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මේ උපාදානස්කන්ධයන්ගේ සකස් වීමද නැද්ද? සකස් වීම. හැම මොහොතකම පින්වත්නි මේ උපාදානස්කන්ධ සකස් වෙනවා නම් හැම මොහොතකම අපි රූපයක් බලනවා කියලා කියන්නේ ඇස් ඉදිරි පිට තියෙන රූප රාශියක් අතරින් මනස යම් රූපයක් පමණක් තෝරාගෙන ඒ දැනගන්න. නේද? ඒ දැනගත්තම ඒ දැන ගැනීම තුළ රූපයක් ඇසුරු කරලා වේදනා සංඥා සංකාර ඇසුරු කරලා තමයි මේ විඥානය හටගෙන තියෙන්නේ. කියලා බුදුරජාණන්සේ දවසක් වදාලා රූපයෙන් තොරව විඥානය හට ගැනීමක් නැත කියලා. ඒ ඔබ කිව්වම හිතාගෙන ඉන්නේ විඥානය අර පටිසන්ධි විඥානය හැටියට විතරයි හිතන්නේ. උපදින විඥානය කියලා. දර උපදින විඥානය කිව්වට පස්සේ හිතනවා ආ රූපයෙන් තොරව විඥානයේ ගමනක් නැත්තම් විඥානය හට ගැනීමක් නැත්තම් එහෙනම් ගියාත්මි රූපෙත් උස්සගෙන තමයි යනවා. විඥානය හට ගන්නවා. කොයි ආකාරකින් හෝ මල මහදාතුන් හටගත්තු ඒ ධාතු එක්ක තමයි නම් විඥානි ගමන් කරන්නේ. මොන වගේ මත සමාජය තුළ හැදිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ රූපයෙන් තොරව විඥානයක හට ගැනීමක් නැත කියන එක පසුගිය දේශන දෙක හොඳින් අහපු අයට තේරෙන්න ඕන. කොහොමද රූපයෙන් තොරව විඥානයක හට ගැනීමක් නැහැ කියලා කියන්නේ මොනවද? විඥානයක් හටගනවා නම් හටගන්නේ කොහොමද? සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපෙක පේන ගතිය මුල් වෙලා නේද? ආ එහෙනම් පේන ගතිය මුල් වෙලා හටගන්න විඥානෙට කියනවා චක්කු විඥාන. නේද? චක්කු විඥානෙට එහෙනම් පේන ගතිය මුල් වෙන සතර මහා ධාතුන් හටගත්තු රූපයක් ඕනෙමද නැද්ද? ඕනෙම. සතර මහා ධාතුන් හටගත්තු අපි හිතමු දැන් මේ කතුර. මේ කතුර එහෙම ලොකු හාමුදුරුවෝ මම හිතන්නේ අයින් කරන්නම නේ. මේක දැන් මට දේශනය කරනකොට මෙතන අනිවාර්යයෙන්ම දැන් තියෙනවා. දෙන්නටත් සමානට ඇති. පින්වත්නි දැන් මේ සතර මහා ධාතුන් හටගත් රූපයද නැද්ද? රූපය. දැන් මේ රූපය ඔබට විඥානයේ හට ගැනීම සඳහා ඇසුරක් වෙන්නේ නැද්ද මෙහෙම බලනකොට? ඒ කියන්නේ මේ රූපේ පේන ගතිය ඔන්න ඇහි විඥාණයෙන් දැනගන්නවා. ඒතර ඇසේ විඥානය එහෙනම් සතර මහා ධාතුන් හටගත් රූපයක් ඇසුරු කරනවද නැද්ද? කරනවාමයි. අනේ අපිට නම් සංඥාවේ ඔය සතර මහා ධාතුන් හටගත්තු රූපයක් ඇසුරු කරන්නේ නැතුවත් විඥාන හටගෙන තියෙනවා. ඇහි විඥාන. එහෙම කියන කෙනෙක් මෙතන ඉන්නවද? එහෙනම් ඇහි විඥානයක් හටගෙන තියෙනවා සතර මහා ධාතු එකට මුල් වෙලා නැහැ. සතර මහා ධාතුන් හටගත්තු රූපයක් ඇසුරු කරලා නැතුව කවදාක හරි ඔබට ඇහි විඥානයක් හටගත්තවසක් තියනවාද ජීවිතේ? කිසිම දිනක නැහැ නේ. එහෙනම් යම් දිනක ඇහි විඥානය හටගත්තම ඔබ ඇහින් යමක් දැනගත්තම ඒ දැනගත්තේ රූපයක් ඇසුරු කරලාම කනට ඇහෙන ශබ්දෙත් එහෙම කනේ විඥානය හඳුගන්නේ සතර මහා ධාතුන් හටගත් රූපයක් ඇසුරු කරලාම ඒ කොහොමද මේ සතර මහා ධාතුන් හටගත් රූපේ පේන ගතියක් තියනවා නම් තමයි ඇහි විඥානය හටගන්නේ ඊළඟට මේ රූපය අන්තිම විදිහකින් ඇහෙන ගතියක් තිබුණොත් හදලා තියාගන්න හැම එකම හැෙන ගතිය නැති වෙන්න පුළුවන්. විඥාන හටගන්නේ නැහැ එතකොට හැෙන ගතියක් නැත්තම්. එතකොට උඹ මහ බාරට ගන්න දෙයක් නැහැ. අර කිව්ව හැෙන කනේ විඥාන හටගන්නේ නැහැ අර බාන්නේ. කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා නේද? ඒතර මතක තියාගන්න ආ කනේ විඥාන හටගන්නේ නැති ඒක හැෙන ගතිය නැති වෙනවා. ඇහෙන ගතියක් තියෙනවා නම් ඔන්න කනේ විඥාණයට හේතුව. එතකොට දැන් අපි නිකන් මෙහෙම උත්සාහ කරමු ඔබට මේ කතෝලි શબ્දයක් ඇහෙනවද නැද්ද? දැන් ওই શબ્දය තියෙයිද? දැන් ওই කනට ඇහුණ පැහැදිලිව શબ્දයක්. කනේ විඤ්ඤාණය හටගත්තා. ওই શબ્දේ මේ ලෝකේ තියෙයිද කතෝර කියලා සතර මහා ධාතුන් හටගත් මේ රූපේ නැත්තම්. මේ රූපේ නැත්තම් එවැනි શબ્දෙක නැහැ. එහෙනම් ශබ්දේ කියන්නේ මොකද්ද? සතර මහා ධාතුන් හටගත්තු රූපෙක කනට එන ගතිය. ඒක තමයි කනේ විඤ්ඤාණය දරගන්නේ. දැන් එහෙනම් පින්වත්නි කල මුල් කරගත්තු ඒ සෝත විඥානේ කිසිම දිනක සතර මහා ධාතුන් හටගත්තු දෙයක් ඇසුරු නොකර හට ගන්නවද? නැහැ. රූපයක් ඇසුරු කරනවාමයි. ඊළඟට බලන්න හිතලා නහයට දැනෙන යම් ගඳක් හෝ සුවඳක් ඇතනම් ඒ ගඳ සුවඳ කියන්නේ සතර මහා ධාතුන් හටගත්තු රූපයක තියෙන නහයට දැනෙන ගතියද නැද්ද? නහයට දැනෙන යම් කිසි දෙයක ඔබ අරගෙන මහ ප්‍රශ්නයක් කරගත්තොත් මේක නහ හැට දෙන්න ගතියක් නැහැ කියලා ඉතින් නැත්තම් නාසය විඥානය හටගන්නේ නැහැ. ඉතින් නාසය විඥානය හටගන්න දේ තුළ තමයි ඔබ තේරුම් ගන්න තියෙන්නේ. හට ගන්නවා නම් යම් මොහොතක නාසය විඥානය ඒ හටගත්ත කියන්නේ ඒ රූපය තුළ නහයට දැන්න ගතිය තිබුණා. දැන් මේකේ නහයට දැන්න ගතියක් තියෙනවා නම් නාසයට ළඟට නාසය විඥානය හටගන්නේ. එච්චරයි. එතකොට දිවත් එහෙම. දිවේ විඥානය හටගන්න මේ ධාතු ඇසුරු වෙන්නම ඕනේද නැද්ද? සතර මහා ධාතුන් හටගත්තු රූපෙක දිවට දැනෙන ගතිය ඕනේ. ඊළඟට කයට දැනෙන්නේ සතර මහා ධාතුන්ගේ තියෙන කයට දැනෙන ගතිය. පහස දැනෙන ගතියක් තියෙනවා. දැන් මේ කෝපේ වල මේ කෝපේ රසණයක් තියෙනවා. මේකේ රසණයක් තියෙනවා. ඒකට තවත් දෙකේ රසණයක් තියෙනවද? නෑ. දැන් මේ එක ගත්තොත් සීතලයි. එතකොට එකක් රස්නේ තව එකක් සීතලයි. ඒ රස්නේ ගතිය මේ සතර මහා ධාතුන් හටගත්තු දෙක තියෙන කායයට දැනෙන ස්වභාවය. සීතල ගතිය සතර මහා ධාතුන් හටගත්තු මේ රූපයක තියෙන කායයට දැනෙන ස්වභාවය. එතන මේ ගොරෝසු ගති, සියුම් ගති, ඒ සියල්ල කායයට දැනෙන ස්වභාවය. දැන් පින්වත්නි එහෙනම් ඒ ස්වභාවය යම් රූපයක තියෙනවා නම් ඒ ස්වභාවය තමයි දැනගන්නේ කය විඥානය. කය විඥානෙත් එන රූපයක් ඇසුරු කරනවද නැද්ද? සතර මහා ධාතුන් හටගත්තා වූ රූපයක් ඇසුරු කරනවමයි. මනසට මනසේ විඥානය හටගන්නේ සතර මහා ධාතුන් හටගත් රූපයක් ඇසුරු කරලාමයි. ඒ මොකද ඔබට දැන් කතර මතක් වෙනවා නම් මනසේ විඥානය තමයි හටගත්තේ. මනසේ විඥානය කපුර නම් වූ රූපයක් මේ ලෝකෙ තිබුණ නිසා තමයි ඒ රූපය අසුරු කරලා තමයි එහෙනම් දැන් විඥාන හටගත්තේ. එවැනි රූපයක් නොතිබුණා නම් සතර සතර මහාගාතින් හටගත් සිහි වෙන කපුරක් නොතිබුණා නම් ඔබට මනසේ විඥානට ඉඩක් නැහැ. බලන්න දැන් හිතලා මොනවාම හරි දෙයක් මේ ලෝකේ තියෙනවා නම් පින්වත්නි ඒ තියෙන ධාතු ඇසුරු කරනවාමයි මනසේ සෑම විඥානයක්ම හටගන්නේ. අපි මේ ලෝක සතර මහා ධාතුන් හටගත්තු අගාරු ලෝක කියලා දෙයක් තියෙනවා. එතන අපිට අගාරු ලෝකෙ සිහි වෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු යම් රූපයක් තිබ්බ හින්දාද නැද්ද? තිබ්බ හින්දා. අපි හිතමු අපිට දැන් ගුවන් යා හෙලිකොප්ටරයක ශබ්දයක් ඇහෙනවා. එතකොට සත්‍ය ඇහුම් නැතත් දැන් සිහි වෙන ඔබට හෙලිකොප්ටරයක ශබ්ද මනසට සිහි වෙනවා. ඒ හෙලිකොප්ටරයේ ශබ්දය මනසට සිහි වෙන්නේ එවැනි ශබ්දයක් සහිත සතර මහා ධාතුන් හැටගත්තු හෙලිකොප්ටර නැති දෙයක් මේ ලෝකේ තියෙන හින්දා. ඒතර ওই විදිහට මනසේ විඥානේ රූපයක් ඇසුරු කරනවද නැද්ද? ඇසුරු කරනවමයි. බලන්න රූපයක් ඇසුරු කරමින් විඥානේ හට ගන්නවා කියන එකේ තේරුම ඔන්න ওই විදිහට ඔබ දැනගත යුතුයි. දැන් හිතන්න එහෙනම් විඥානයක් හටගත තැන රූපෙකුත් ඇත. එතකොට විඥානය හට ගැනීමත් එක්කම කර්ම තුනකුත් එතන තියෙනවා කියලා අපි ලබා ගන්නවා. ඇහි විඥාන නම් හටගත්තේ ඇහි රූපේ එක්ක තමයි විඥානය හටගන්නේ. ඇහැකුයි රූපෙකුයි දෙකෙන් එකක් හෝ නැත්තම් විඥානෙකුත් නැහැ. එකම ඕනේ. දෙක නිසා විඥානය විඥානයට ගතට තුනයි. දෙක තුන. ඇහි රූපේ විඥාන තුනයි. කනයි ශබ්දේ විඥාන. ඔය තුනක් එකතු වුණොත් ඒකට කියුවේ මොකද්ද නම? ඔව්. සිංහලෙන් ස්පර්ශය. පාලියෙන් පස්ස. දැන් පස්සයක් හටගත්තනේ ස්පර්ශයක් හටගත්තනම් පින්වත්නි පස්සපච්චය වේදනා. ස්පර්ශ නිසා වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව හටගන්න හේතු වෙන ආකාරයේ හඳුනා ගන්න සංඥාවක් තියෙනවා. ඒ මුලලා සංකාර කිව්ව මොනවද? චේතනා. චේතයිස්වා කම්මං කරෝති කායේන වාචාය මනස. දැන් අපි හිතමු පිරිත් නූල් කැල්ල කපා ගන්න ඕනේ. එන මනස විඥාණයෙන් යම් දෙයක් හිතට ආවා. ආවට පස්සේ ඒ මනස විඥාණයත් එක්කම සංඛාර කියන චේතනාවලින් මම මොකද කරන්නේ? කය හසුරවන කතුරු හොයන්නේ. ඒක කතුරු හොයන කය හසුරවන්න දැන් කතුර දකින්න. දැක්ක මොන විඥාණයද හටගත්තේ? ඇසේ විඥාන. ඇසේ විඥාන හටගත්ත ගමන් ආ මෙතනයි කතර තියෙන්නේ කියලා එතනට අත යොදවනවා. ඒක යොදවන්නේ මොන නිසා? සංකාර කියන චේතනා නිසා. එහෙනම් දැන් කතර හොයන මොහොතේ කතර දැක්ක ගමන් ඇසේ විඥානයේ කතර මුලලා හටගත්තු ගමන් වේදනාව මොන වේදනාවක් වෙයිද? සැප වේදනාවක් වෙයි. කතර හොයමින් ඉන්නේ. කතර හොයමින් ඉන්නකොට කතර දැක ගමන් සැප වේදනාවක් ආවා. එතකොට සංඥා මොකක් වේද? මේ තියෙන කතරගෙන හඳුනා ගැනීම තියෙනවා. ඒ හඳුනා ගැනීම නිසා තමයි සතුටක් ඇති වෙනවා හරි කතර තියෙනවා කියලා. ඊට පස්සේ වේදනා සංඥා කියලා සංකාර චේතනා පහළ වෙලා මොකද වෙන්නේ? කතර ළඟට අත යවනවා. නැත්නම් දැන් වෙන තැන්වලත් හොයදී දෙන්න මනස මුල් වෙලා හොය හොය හිටියද කතර ගැනීම මිලක කරලා අත කෙලිමද දැම්මද? නැහැ. දැන් මෙතෙන්ට කිසිම බයක් නැතුව එතෙන්ටම අත දානවා. ඒ එතෙන්ටම අප යොමු කරන්නේ ඇයි? ඒ ඇසේ විඥානයත් එක්ක හටගත්තු සංකාර, චේතනා තමයි හරියටම කතුර ළඟට අපි යොමු කරලා කතුර ගන්න. අරගත්තට පස්සේ දැන් පිරිත් නූල් කැපීම නෙවෙයි. දැන් අර මනසේ හටගත්තු විඥාණයෙන් පිරිත් නූල් කපන්න ඕනේ කියන සිතුවිල්ල මුලල ඒ චේතනාවන්ගේ උපකාරයෙන් තමයි මේ කතුර හතුරවල පිරිත් නූල කපාගත්තේ. එතකොට පින්වත්නි මෙතනදී මේ පිරිත් නූල කපා ගැනීම සඳහා මනසේ විඥාන ඇසේ විඥාන ආදී හට ගැනීම එක්ක චේතනා පහළ වුණාද නැද්ද කය හසුරුවන අන්නේ චේතනා පහළ වීම එක්ක තමයි කය හැසුරුනේ යම් මොහොතක වචන හැසිරෙනවා නම් ඒ චේතනා පහළ වීමත් එක්කද නැද්ද ඔව් සංඛාර කියන චේතනා නිසා මනස හැසිරි හැසිරි තියනවා නම් ඒත් සංඛාර කියන චේතනා නිසා ඔබ එහෙනම් හිතන්න මෙහෙම විඥානය අනිත්‍ය නම් විඥාණයෙන් දැනගත් රූපේ නිට්ටියද? ඒ රූපේ හට ගැනීම අනිත්‍යයි. එතකොට ඒ කියන්නේ අපි කිව්වා ඒ රූපේ කියන්නේ මොකද්ද? අර කණ්ණාඩිය ඉස්සරහින් තිබ්බට පස්සේ ඒ රූපේ ඡායාවක් හට ගන්නවා. ඒ වගේ මේ මනස තුළ විඥාණයට රූප ඡායාවක් තියෙනවා. අන්නේ රූප විඥාන වෙනස් වීමත් එක්ක විඥානය ඇතුළු කරපු රූප ඡායාවක් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. එහෙනම් විඥානය නිතරම රූපේ අනිත්‍යයි. ඊළඟට රූපස්කන්ධේ මේ අනිත්‍යයි කිව්වේ. සතර මහා ධාතුන් හැටගත් රූපය අනිත්‍යයි කියන්නේ ධාතු වශයෙන්. හතර කවදාහරි ධාතු වශයෙන් වෙනස් වෙලා, දිරලා, කැඩිලා එහෙම යන එක අනිත්‍යයි. ඒ කියන්නේ ධාතු වශයෙන් මේ රූපය අනිත්‍යයි. දැන් අතරදී විඥානය ඇසුරු කරන්නේ ධාතු වශයෙන්ද ස්කන්ධ වශයෙන්ද? ස්කන්ධ වශයෙන් කියලා කිව්වේ මේකේ ඡායාව වගේ. රූපේ නෙමෙයි රූපේ ඡායාව. අන්නේ රූප ඡායාව නැමැති රූපස්කන්ධය විඥාන වෙනස් වීමත් එක්ක වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. මම දැන් මේ ත්‍රිපිටක පොත් වහන්සේලා වැඩ ඉන කබඩ් එක දිහා බලලා එකපාරට ඔබ දිහා බලනවා. එතකොට විඥාන වෙනස් වෙනවද නැද්ද? ඇයි විඥාන වෙනස් වෙනවා? ඇයි විඥාන වෙනස් වුණා නම් අසුරු කරපු රූප ඡායාව වෙනස්ුනේ නැද්ද? ඒ රූපෙමද මට මෙතනදි පේන්නේ? නැහැ. එතකොට එහෙනම් පින්වත් දැන් මම කූඩුත් බලනවා. මේ කූඩු දිහා බලනකොට පාට මේ කූඩු දිහා බලනවා. අර ඇහි විඥාණයට හටගත්තු ඒ රූපෙමද මේ තියෙන්නේ? නෑ. මේ කූඩු දෙක එක වගේ වුණාට අර රූපේ තවත් රූපය මේ රූපේ තවත් රූපය. රූප ඡායාව වෙනස් වුණාද නැද්ද? වෙනස් වුණා. එහෙනම් රූ විඥානේ කියන ස්කන්ධය වෙනස් වෙනකොට රූපේ කියන ස්කන්ධය වෙනස් වෙනවා. හැබැයි මේවා අපි තුළ රූපස්කන්ධ විඥානස්කන්ධ වශයෙන් නෙමෙයි හටගන්නේ. හොඳට මතක තියාගන්න. හටගන්නේ උපාදානස්කන්ධ විදිහට. ඔබ කතා කරනවා නම් මාත් කියන්නේ මේ තමා තුළ හටගන්න කියලා අපි දැන් සම්මුතිය කතා කරනකොට කියනවා මේ රූප විඥානස්කන්ධේ නිතරම හටගන්නවා කියලා. එහෙම නෙමෙයි මේකෙදි භාවිත වෙන්න ඕනේ. ඒක ඛණ්ඩ කියන සූත්‍රයේ තියෙනවා. විඥානස්කන්ධය හටගන්නේ පින්වත්නි උපාදානෙන් තොර වුණාට පස්සේ. එතන පිරිනිවන් පානතුරු අරහත්ත්වයට පත්වෙච්ච රහතන් වහන්සේලා තුළ උපාදානෙන් තොර නිසා විඥානස්කන්ධයන් විඥාන උපාදානස්කන්ධයන් නෙමෙයි තියෙන මොකද? විඥානස්කන්ධය. තාම අරහත්ත්වයට පත්වෙච්ච නැති අපි තුළ විඥානස්කන්ධ 18 ගන්න. විඥාන උපාදානස්කන්ධය රූපස්කන්ධ හට ගන්න රූප උපාදානස්කන්ධ. රූප උපාදානස්කන්ධ. එහෙමයි අපි මේ වචනේ භාවිතා කරන්නේ. උපාදාන නම් බැඳීමක් එක්ක තමයි මේක හටගන්නේ. හොඳයි. මේ උපාදාන ගැන වෙනම දේශනයක් දිනක සිදු කළ යුතු ඔබට ඔය අන්තර්ජාලය භාවිතා කරලා ඉතින් දේශනාවන්ට තියෙනවා අහන්න පුළුවන්. පින්වත්නි, එතකොට එහෙනම් විඥාන වෙනස් වීමත් එක්ක රූපෙත් ඒ ඇසුරු කරපු වේදනාවත්, ඒ ඇසුරු කරපු හඳුනා ගැනීම නැමැති සංඥාවත්, ඒ ඇසුරු කරපු චේතනාත්, ඒ කියන සංකාරත් වෙනස් වුණාද නැද්ද? වෙනස් වුණා. එහෙනම් පින්වත්නි හැම මොහොතකම මේ ඇහි විඥාන වෙනස් වෙද්දී පංච පාදාන ස්කන්ධෙම වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. කනේ විඥාන හටගනිද්දී පංච පාදාන ස්කන්ධෙම වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. එහෙනම් හැම මොහොතකම මේ කය හසුරවන්න හේතු වෙන සංකාර වෙනස් වෙනවා නම් ඒ සංකාර නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය. එතකොට ඒ අනිත්‍ය නම් පින්වත්නි, ඒ ඇසුරු කරලා හටගත්තු කාය කර්ම, කය හසුරවපු හැසිරීම නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය. දැන් මං ඉස්සෙල්ලා කතුල ගන්න අත යෙදුව නේද? ඈ? ඒ වෙලාවේ හටගත්ත සංස්කාර, චේතනා ඒ චේතනා පහල කරලා මම මොකද කරේ? කතර ගැනීමට අත හසුරවල කතර ගත්තා. දැන් මේ කාය කර්මයේ නිත්‍යද අනිත්‍යද? ඒක අනිත්‍ය. ඒ කියන්නේ කය හසුරවපු හැම කායතන කර්ම කියලා කිව්වේ මේ පැහැදිලිවම කයේ ක්‍රියාවක් ඒ කයේ ක්‍රියාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. වචන හසුරවනකොට එතකොට මේ වචන හසුරවන්නේ අනිත්‍ය වූ සංකාර කියන චේතනා නිසාද නැද්ද? චේතනා. එතකොට පින්වත්නි, ඒ චේතනා අනිත්‍ය නම් ඒ චේතනා පහළ කරලා හඳුනපු වචනත් නීතිද අනිත්‍යද? අනිත්‍ය. සිත හසුරවන්නේ චේතනා පහළ කරලා නම් කතරගෙන දැන් හිත හිත ඉන්නවනම් ඒ හිත හැසිරෙන්නේ කතර දැක්ක මොහොතේ හෝ කතර ගැන හිතෙච්ච මොහොතේ හෝ ඒ විඥානෙත් එක හටගත්තු සංකාරණ වෙන චේතනා නිසාද නැද්ද කතර ගැන හිතේ තියෙන්නේ දැන් සිත හසුරවන්නේ කයයි වචනයි වගේම සිත හසුරවන්නේ මොනවා නිසාද? චේතනා කියන සංකාර නිසා. එතකොට සංකාර කියන චේතන අනිත්‍ය නම් සිතේ හැසිරීම නීතිද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් කය හැසිරීම අනිත්‍යයි. අනිත්‍ය හේතුවක ඵලයක් ඉන්නා කය හැසිරීමත් අනිත්‍යයි. වචන හැසිරීමත් අනිත්‍ය හේතුවක ඵලයක් ඉන්නා වචන හැසිරීමත් අනිත්‍යයි. සිත හැසිරීමත් අනිත්‍ය හේතුවක ඵලයක් ඉන්නා හිත හැසිරීමත් අනිත්‍ය. මේ කියපු ටික තේරුම් නැති අය ඉන්නවනම් අහන්න. තේරුණා ප්‍රශ්න බලන්න. හොඳට මට පේන ප්‍රශ්න. තේරුණේ නැහැ කියලා ප්‍රශ්න බලන්න. දැන් ආයි තේරුම් ගනිමින් ඉස්සරහට යන්න ඕන හින්දා බය නැතුව උත්සාහ තේරුම් ගන්න. මට නම් මෙලෝඩියක් තේරුම් නැහැ කියලා හිතන්නේ. එහෙම තේරුම් නැත්නම් කන් යවාගෙන අහගෙන ඉඳලා නෑ. වෙන මොනවා හරි අහගෙන හිටියනම් ඉතින් මෙලෝඩිය තේරුනේ නෑ තමයි. ඒ කියන්නේ මෙතන නෙවෙයි ඉඳලා තියෙන්නේ. මෙතන හිටියේ නැති කෙනෙකුට මේක තේරෙනවද? හ්ම්? අපි හිතමු දැන් කින්ස්බරෝ පැත්තේ ඉන්න කවුරු හරි කෙනෙකුට මේ වෙලාවේ මේ කියන ටික තේරෙනවද? නෑ. එයා කින්ස්බරෝල හිටියත් එකයි මෙතන ඉඳලා මනස කිස්බරවල තිබ්බ එකයි. කිස්බරවම තමයි. එතකොට එයාට මේක තේරෙන්නේ නැහැ. හැබැයි මෙතන ඉඳලා මේ මොහොතේ කියන දේ මේ මොහොතේ අහනවා නම් හොඳට අවධානයෙන් සෝතං ඕදහති කන් යොමාගෙන අහනවා නම් අපි මේ කතුරු වාදී උපමා උදාහරණ ගනිමින් කියා දෙන හින්දා ඔබට තේරෙන්න ඕනේ. නමුත් බැරි වෙලා හරි වෙන ලෝකයකට ගියා නම් බය නැතුව කියනවනේ හැම මනුස්සයට තේරුනේ නැහැ. අර එක හය වගේ කවුරු ඉන්නවද? තේරුනේ නැති. ඉතින් තාම පැහැදිලි නැහැ කියන එක. ඈ? නෑ නේ? එහෙනම් දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. කායික ක්‍රියා සකස් වෙන එකද නැද්ද? කොහොමද සකස් වෙන්නේ? මොනවා නිසා? චේතනා නිසා සකස් වුණා. වචන සකස් වුණාද නැද්ද? සකස් වුණා. සිත සකස් වුණාද නැද්ද? සකස් වුණා. එතකොට පින්වත්නි දැන් ඊයේ දේශනාවට සහභාගී වෙච්ච අය දන්නවා කයක් සකස් වෙනවා කියලා එතෙන්දී අපි කතා කරා මේ කය කියන දේ නිර්මාණයක් බවට පත්වෙන්නේ කොහොමද කියලා. කාය සංකාර කියන ආශාසත ආශාස උපකාරී වෙන හැටි. වචී සංකාර විතක් ਵਿਚාර නිසා නිර්මා වචන නැමැති නිර්මාණය කොහොමද එළියට එන්නේ කියන්නේ. සිත කියන දේ කොහොමද නිර්මාණය වෙන්නේ කියලා සංඥා වේදනා එක්ක කොහොමද සකස් වෙන්නේ කියලා කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර ගැන කතා කරනවා. දැන් මෙතෙන්දී අද කතා වෙන්නේ ඊළඟ සංඛාරය. පංච උපාදානස්කන්ධේ සංඛාරය. ඒක පංච උපාදානස්කන්ධේ සංඛාරවල රූප වේදනා සංඥා වලට පස්සේ මොකද තියෙන්නේ? සංඛාර. ඔන්න ඔය සංඛාර ගැන තමයි දැන් මේ කතාව. ඒ සංඛාර පින්වත්නි තුන් ආකාරයෙන් එක පැත්තකට තුන් ආකාරකින් කියතේ. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. ආස්වාස ප්‍රාස්වාස ආදී කතාවෙද්දී මනෝ සංකාරණය යොමුගත චිත්ත සංකාර. දැන් කර්මය චේතනා කියලා කියනකොට කය හසුරවන්න ආපු චේතනා කාය සංකාර. වචන හසුරවන්න ආපු චේතනා වචී සංකාර. මනස හසුරවන්න ආපු චේතනා මනෝ සංකාර. චිත්ත සංකාර නෙමෙයි. බලන්න එතකොට ඔය කාය සංකාරයි වචී සංකාරයි මනෝ සංකාරයි සංඥා සංකාර විඥාන විඥාන වෙනස් වෙද්දී ඔය කාය සංකාර වචී සංකාර මනෝ සංකාර නිට්ටි වේද අනිත්‍යද අනිත්‍ය වෙනවා දැන් මං කතර ඇහි විඥානේ දැක්කට පස්සේ කතර ගැනීම සඳහා අතහසුරෝප එක මන සංකාරය කාය සංකාරය දැන් මේ කතර ගැන මම ඔබට මේ වචන පිට කරමින් කතා කරනවා කතර මුල් කරලා වචී සංකාරය දැන් ඔබ ඒ ගැන හිතනවා මනෝ සංකාර බලන්න එහෙනම් පින්වත්නි කාය සංකාර වචී සංකාර මනෝ සංකාර එතකොට හටගත්තේ මොකක් මුලලාද? ඒ හටගන්න හේතුව මොකද? හොඳට හිතන්න. අපි කිව්වා විඥානේ හටගත්තම එතන ඔක්කොම කරුණු කීයක් එකතු වෙලාද? තුනයි. ඒ තමයි පස්ස. පස්ස හරියට හැම ගහපු ගව දෙනක් වගේ කියලා. හැම ගහපු ගව දෙනගේ ඇවිල්ලා එල්ලෙනවා මැස්සෝ තුන් දෙනා. ඒ තුන් දෙනා වගේ තමයි වේදනා සංඥා සංකාර. වේදනාව හටගත්තේ උතර මොකක් හින්දාද? ස්පර්ශ හින්දා. සංඥාව හටගත්තේ ස්පර්ශ හින්දා. සංකාර හටගත්තේ ස්පර්ශ හින්දා. වේදනා සංඥා සංකාර හටගන්නේ කරුණු තුනක එකතුව කියන ස්පර්ශින්ද නම් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර හටගන්නේ කුමක් නිසා ස්පර්ශේ හින්දා චේතනාව එනම් කුමක්ද හේතුව චේතනාව පහළ වෙන ස්පර්ශය අපි යමක් දැනගත්තු ගමන් ඒ දැනගත්තු තැන තුනක් එකතු වෙනවා තුනක් එකතු වුනහම මොකද ඒ ස්පර්ශය එහෙනම් ඒ ස්පර්ශය නිසා නේද චේතනාව පහළ වෙන්නේ දැන් එතකොට චේතනාව හටගන්න හේතුව මොකද්ද කියලා කරුණාවෙන් අහුවොත් මොකද කියන්නේ? ස්පර්ශය. ස්පර්ශය. හොඳටම දැන් කියන්න පස්ස. පස්සපච්ච වේදන. ස්පර්ශ නිසා තමයි වේදන. ස්පර්ශ නිසා තමයි සංඥා. ස්පර්ශ නිසා තමයි සංකාර. හොඳයි. ඒ කියන්නේ මෙහෙන් මේ විඥානේ හටගනිද්දී අනිත් පැත්තෙන් අර රූපේ රූප වේදනා සංඥා සංකාර විඥානේ ඒ රූපේ තියෙන, පේන හරි, ඇහෙන හරි, මොන හරි ගතිය දැනගන්න ඇහැකොත් වන රූපෙකොත් වන. මේක කනකොත් වන ශබ්දෙකොත් වන. එක නහයකොත් වන ගන්ධසෝදකොත් වන. එහෙම නැත්නම් දිවක් වන රසයක් වන. ওই දෙකම නැත්නම් රූපේ ගැන දන්නවද? දැන් අපි හිතමු ඔබ අයිස්ක්‍රීම් එකක් කනවා නම් අයිස්ක්‍රීම් නම් වූ සතර මහා ධාතුන් හැටගත්තු රූපේ දිවට දැනෙන ගතියක් ඕනද නැද්ද? ඒ අයිස්ක්‍රීම් එකේ දිවට දැනෙන ගතියක් තියෙනවා. එතකොට ඒ ගතිය තමයි රස උනේ. දිවට දැනෙච්ච ගතියට කියනවාද රස. ඒ රහ දැනගන්න දිවකොත් ඕනද නැද්ද? දිවකොත් ඕන. එතකොට දිවයි රසයයි කියන දෙක දිවි විඥාණයෙන් දැනගනිද්දී දිව එක රසය තව එක ඒ මුල් කරලා හටගත්තු විඥානේ තව එකක්. එතකොට ඔක්කොම කීයද? තුනයි. ඔය තුන එකතු වෙච්ච ගමන් වේදනාව උපතේතන හටගත්තා. සංඥාවකුත් එතන හටගත්තා. චේතනාත් ඒ කියන්නේ සංකාරත් හටගත්තා. තේරුණාද? හොඳයි. චේතනනම් වික්කේ කම්මං වදාමි. අහලා තියෙනවද? ඈ? මොන්දි සෝරේ ඉඳලා මහනවනේ. එතකොට මොකද්ද මේකේ තේරුම? ඈ? චේතනාව කර්ම චේතනා නිසා කර්ම සකස් වෙනවා කියන්නේ අර අපි කිව්වේ කරුණු තුනේ එකතුව මයි කර්ම මයි කියලා කියන්නේ my හරි මයි කරුණු තුනේ එකතුව මයි පස්ස කිව්වේ ස්පර්ශ කිව්වේ මෙතන චේතනාව මයි කර්මය. චේතනාව නිසා කර්ම හටගන්නව නෙමෙයි. චේතනාව මයි කර්ම. ඒක. එතකොට චේතනාව වික්කවේ කම්ම වදන්. චේතනාව මයි මහණෙනි කර්මය කියලා මම වදාරන්නේ. මම දේශනා කරා. මයි. හොඳයි. මයි ආව වයි එන්නේ නැහැ නේ. ඈ වයි කියන්නේ මොකද ඈ ඒ කියන්නේ ප්‍රශ්නයක් වගේනේ නේ එතකොට මයි මතක තියාගන්න එහෙනම් චේතනාවමයි හොඳයි එතකොට චේතනාව මොකක් නිසාද හටගත්තේ මේ අද හොඳට නුවණින් කල්පනා කරමින් අර දරාගෙන ඉන්න විදිහ තමයි හොයන්නේ. ඒ දේශනාවේ වැඩිපුර. නමුත් මෙතන වෙන දෙයක් කියා දෙමින් යන්නේ මේ. එතකොට චේතනාව කුමක් නිසාද හටගන්නේ? ස්පර්ශ නිසා. කර්ම තුනක එකතු වුණොත් තමයි චේතනාව හටගන්නේ. චේතනාවයි නම් කර්මේ කර්මය හටගත්තේ මොකක් හින්දාද ඒක? ස්පර්ශ නිසා. ජීවයක් නැතුව මොකද කියන්නේ? චේතනාවේ හට ගැනීම මොකද්ද? කර්මයේ හට ගැනීම මොකද්ද? ස්පර්ශයමයි කර්මයක් හටගන්න හේතුව. මේවා මේ අපේ මත නෙමෙයි. නිබ්බේධික සූත්‍රය කියලා දෙන අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රයේ තව පැහැදිලිව වෙනවා කර්මයක් හටගන්න හේතුව ස්පර්ශය කියලා. දැන් බලන්න බුදුරජාණන් මේ දේශනා අතර ගැටලු දෙනවා. තව තැනක එකක් තව තැනක එකක් නේ අපි මේක ගන්න කියාගෙන යනකොට අර දේශනත් එක්කම ගැළපෙලා යනවා. මොකද ස්වස්කාත හේතුව. හොඳයි. එතකොට පින්වත්නි කය හසුරවන්න චේතනා පහළ වුණේ ස්පර්ශ නිසා. ස්පර්ශ වෙනස් වෙනකොට කාය හැසිරීම වෙනස් වෙනවද නැද? වෙනස් වෙනවා. වචන හසුරවන්නේ චේතනා පහළොනේ ස්පර්ශ නිසා නම්. ස්පර්ශ වෙනස් වෙනකොට වචන හැසිරීම වෙනස් වෙනවා. සිත හසුරවන්නේ චේතනා පහළොනේ ස්පර්ශ නිසා නම්. ස්පර්ශ වෙනස් වෙනකොට සිතේ හැසිරීම වෙනස් වෙනවා. එතකොට ඔය වෙනස් වෙන්නේ සකස් වෙන්නේ යම් ස්වභාවයක් ඇද්ද යම් දෙයක ඒ දෙයට කියනවා නමක් සංකත මොකද සංකත එහෙනම් කයේ හැසිරීම සකස් වෙන දෙයක් නම් සකස් වෙන දෙයට කියනවා සංකත සකස් වෙච්ච දෙයට කියන නම එහෙනම් කයේ හැසිරීම කායික ක්‍රියා සංකතද නැද්ද සංකතයි වචනයේ හැසිරීම කියන වචනයේ ක්‍රියා සංකතද නැද්ද සංකතයි සිතේ හැසිරීම සංකතයි. ඔන්න ඔය සංකත බව තේරුම් ගත යුතුමයි ධර්මය අවබෝධ කරන මහත් ගණ කෙනෙක් ඉන්නවා. සංකතයි කියලා දන්නේ නැති කෙනා තනි කරම පින්වත්නි ශ්‍රාවකත්වයේ ආර්ය භාවයෙන් ඈත් යම් ශ්‍රාවකේ කාර්ය ශ්‍රාවකෙක් වෙන්න නම් සංකතයි කියන එක දැනගන්න ඕනද නැද්ද? දැනගන්නවා. එතකොට සීලයක් රකින්න මුල් වෙන්නේ කය හසුරවන හැසිරීමද නැද්ද? කය හැසිරීම තමයි සීලයට මුල් වෙන්නේ. වචනේ හැසිරීමද නැද්ද? වචනේ හැසිරීම. ඔය තමයි සීලයට බලපාන එතකොට. ඒකයි සීල සම්පූර්ණ බුදුරජාණන් වහන්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනට බාර දුන්නේ. සම්මා වාචා සම්මා කම්මන්ත. දැන් සම සංකල්ප සීලයටයි තියෙන්නේ නේද? නෑ. මම සිහි කරලා දෙන්නම්. ආර්ය ශ්‍රාමික මාර්ගයේ මුල් වංග දෙක කියන්නේ බලන්න. සම්මා දිට්ඨි සම්මා සංකල්ප. ඔය දෙක සීලයටදයි සමාධියටද ප්‍රඥාවටද? ප්‍රඥාවට. ඊළඟ තුන කියන්න බලන්න. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මාදී. ඔය තුනයි තී සීලයටද සමාධියටද ප්‍රඥාවට. සීලයට. ඊළඟ තුන කියන්නේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඒ තුනයි තී සීලෙටද සමාධියටද ප්‍රඥාවට සමාධියට එහෙනම් සීල කියන්නේ මොකද්ද සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සමාධියදී සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ප්‍රඥාවේ සම්මා දිට්ඨි සම්මා සංකල්ප දැන් ওই සම්මා සංකල්පේ ඉඳලා ගත්තොත් එහෙම ඒ ඉතිරි තුන, ඒ කියන්නේ සම්මා සංකල්පයට ඇතුළු කොට අහුවෙන තුන කියන්න බලන්න. සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත. තේරුණානේ? සම්මා දිට්ඨිය අයින් කරලා පොඩ්ඩක් ඊළඟ තුන කියන්න. සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත. ඔය තුන සීල ප්‍රඥා කියන දෙකටම අයිති ඒවා තියෙනවා නේද උතන? සම්මා සංකල්ප කිව්වේ සිත. සම්මා වාචා කිව්වේ වචන. සම්මා කම්මන්ත කිව්වේ කය. එතන එක දිගට සම්මා දිට්ඨියෙන් පස්සේ තියෙන තුන මොනවද? සිත, කය, වචන. සිතේ කතාවයි දියුනේ සීලකද ප්‍රඥාවට. ප්‍රඥාවට. වචනයි කය හැසිරීමයි කියන වාචා කම්මන්ත කියන දෙකයි දියුනේ සීලකද ප්‍රඥාවට. සීලෙට. ආයෙනම් තේරුම් ගන්න ඔබ සීලෙ කියන්නේ මොකද්ද? චේතනා නිසා යම් කයේ හැසිරීමක් තියෙනවනම් ඒ කයේ හැසිරීම සම්මා ගතියට හැරෙවුවොත් ඒක සීලය. චේතනා නිසා වචනේ හැසිරීමක් තියෙනවනම් ඒක සීලෙට හැරෙවුවොත් ඒක කියන්නේ සම්මා පැත්තට හැරෙවුවොත් ඒක සීලයක්. ඒ කියන්නේ අපි හිතමු බොරුව කියන එක චේතනා පහල කරලා ඇත්ත කීමක් බවට කරනවා. ඒක සීලයක්. නේද? කේලම් කියන එක චේතනා කරලා කේලමක් නොවි නොවන බවට පත් කරනවා. ඒකෝ මේ වචන සීලයක්. ඒ දැන් යම් මොන බොරුවක් කියන තැන චේතනා පහල කරලා තමයි නවත්තන්නේ. එතකොට කියලාමක් කියවෙන තැන, පරස වචනයක් කියවෙන තැන, හිස් වචන කියවෙන තැන චේතනා පහළ කරලා තමයි නවත්තන්නේ. ඇයි? වචන හටගත්තේ මොනවා නිසාද? චේතනා පහළ කරලා චේතිත්වා කම්මං කරෝති කායන වචය මනස. හොඳට මේ දේශනේ අහගන්න පැහැදිලි පිළිවෙලට. ඉතල පින්වත්නි, චේතනාව පහළ කරලා වචන හසුරවනවා නම් සීලය රකින්න තියෙන්නේ මොනවා පහළ කරමින්ද? චේතනා පහළ කරමින්. කර්ම වෙන්නේ ඒකද නේද එතකොට ඒකමයි එතකොට සීල රකින්න එක පුණ්‍ය කර්ම කුසල කර්ම වලට අයිති වෙන්නේ එහෙනම් සීලයට මුල් වෙන චේතනාවද නැද්ද චේතන චේතනාව එතකොට සංකතද නැද්ද සංකතයි එහෙනම් චේතනා නිසා හටගත්තු වචන වල සකස් වීම සංකතද නැද්ද සංකතයි චේතනා සංකත නම් චේතනා බාල කරලා කය හතුරන එක සංකතද නැද්ද? සංකතයි සංකතයි කියේ සකස් වෙනවා. හැවිලිය සකස් වෙනවා. එතකොට පින්වත්නි එහෙනම් සීලේ සංකතද? ඔන්න ප්‍රශ්නේ. සීලේ බය නැතුව කියන ඔබ සීලය කියන්නේ සංකත දෙයක්. සීලෙත් එහෙනම් සකස් වෙන දෙයක්. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ එකයි එක දේශනාවක් අදාලා මේ ලෝකයේ තියෙන ප්‍රණීතම සංකත දේ තමයි කිව්වා. සංකත දේවල් අතර ප්‍රණීතම සංකත දේ තමයි කියව සීල සමාධි ප්‍රඥා. ඒවා සංකතයි. ඒක තමයි මෙතන කතාව. එතකොට දැන් ඔන්න යමෙක් සීලයක් රකිද්දී සංකත බව දැනගෙන නේද එහෙනම් සීල රකින්නවා. අනිත්‍ය වූ චේතන විඥානයක් හටගෙන අනිත්‍ය වූ චේතනා පහළ වෙලා ඒ අනිත්‍ය චේතනා නිසා හටගන්න අනිත්‍ය කායික හැසිරීමක් තමයි සීලය කියන්නේ. එතකොට විඥානේ මමද? නෑ. විඥානේ මට ඕන විදිහට මගේ වශයෙන් පවත්වන එකක් නෙමෙයි නෝ. විඥාන නිසා හටගත්ත චේතනා මගේද? නෑ. චේතනා මගේ නෙමෙයි නෝ පින්වත්නි. එතකොට චේතනා නිසා හසුරන කායික හැසිරීම වාචනික හැසිරීම නිත්‍ය කරගෙන ආත්මයක් කරගෙන මගේම දෙයක් කරගෙන වාසය කරත හැකිද? බැ. එතකොට එහෙනම් ඒ අනිත්‍ය චේතනා නිසා පහළ වෙච්ච සීලේ රකිද්දී අපිට පුළුවන් ඉදිමෙන්න මම තමයි සීලේ රකින්නේ. එතෙන්ට ඉද සීලේ සංකතයි කියලා දැනගත්තු කෙනා දන්නවා. හේතු සකස් කරපු හින්දා සීලය රැකුණා. හේතු කැඩෙන විදිහට සකස් කරා නම් සීලය කැඩුනා. සංකතයිනේ. එතකොට සීලය කැඩුනොත් එහෙම එයා පසුතැවි තැවි අනේ මම මෙච්චර කාලයක් සීල රැක්කා බලන්නකෝ මට දැන් කැඩුනානේ. දැන් ජීවිතේම වැඩක් නෑ වගේ මම කවදාකවත් ඒක ශික්ෂාපදයක කඩා ගන්නට විදියක්. දැන් මට මොකද්ද මේ වුනේ කියලා දැන් කල්පනා කරනවා 17. එතකොට මෙයා සංකත බව දන්නවා. සම්මාදිට්ඨිය මේ සම්මා වාචා වල තියෙනවද? සම්මා සම්මන්තේට තියෙනවද? නැහැ. එතකොට සම්මාදිට්ඨිය නැත්තම් සංකත බෝධන් නැත්තම් එයා සීලේ මගේ කරගන්නවා. සීලේ මගේ කරගත්ත තැන සංකත බව දන්නේ නැහැ. ඒ කියන්නේ සම්මාදිට්ඨිය නැහැ. එහෙනම් ඒ සීලය සම්මාදිට්ඨිය ඇතිනම් එයා ආර්ය වෙනවා. සම්මාදිට්ඨිය හට ගැනීමත් එක්ක තමයි ඔක්කොම ආර්ය වෙන්නේ. එතකොට මුළු අංග 8ම ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වෙනවා. ආර්ය අෂ්ටාංග අංග 8 ආර්ය වෙනවා. එතකොට වාචා හසුරන වචන සකස් වෙන සංකත දේවල් කියලා දැනගෙන හසුරනවා නම් එතකොට හැමතිස්සෙම කරන්නේ මොකද්ද? හේතුවක් නිසානේ දැන් මේ තියෙන්නේ. හේතුව සකස් කරන අවශ්‍ය ඵලයට. ඒ කියන්නේ දැන් ඔබ එතකොට හිතා අහන්න සීලෙ මගේ නෙමෙයි නම් මම මොකටද සීල් ලගෙන මහන්සි ගන්නේ? <laughs> ඈ මෙතන හොඳට තේරුම් ගත යුතු කතාවක් තියෙනවා. ඒ තමයි දැන් කම්මස කෝපි කම්ම දායාදෝ කම බන්දු කම පටිසරණ යක්කම්මං කරිච්චාමි කල්යාණමුව පාපකම්ව තස්ස දායාදෝ භවිසාමීති ඈ යම් කම්මං කරිච්චාමි කල්යාණං පාපකම්ව ඔව් තස්ස දායාදෝ භවිසාමීති යම් කිසි කෙනෙක් කර්මේ තමා කරගෙන ඉන්නවා කර්මේ තමගේ දායාදයක් වගේ ඉතින් මේ විදිහට ඥාති කරගෙන උපදින ස්ථාන වගේ කරගෙන මේ කර්මය පින්වත්නි යම් කිසි විදියකින් කල්යාණ උනත් පාප උනත් ඒ කල්යාණ හෝ පාපී හෝ කර්මයේ විපාකයේ Tamanටම උරුමයිද නැද්ද? උරුමයි. එතන මෙතෙන්දී ඔන්න තමන් තමන් ගැන කියනවා. තමන් කියලා කෙනෙක් ගැන. ඊළඟට තව දේශනවල අත්තානම් උපමං කත්වා කියනවා. තමන්ම තමන්ට උපමා කරගන්න කියනවා. තව තැන්වල අත්ත දීපා විහෙරත අත්ත සරණා කියලා තමන්ට තමන් දුගතක් කරගන්න කියන්නේ. නේ? එතකොට තවන් ගැන ආත්ම අත්ත කියලා නේ? දැන් ඔතන කතාවක් තියෙනවා. මේ කියන්නේ පින්වත්නි හොඳට මෙතන මධ්‍යස්ත මැදුම් පිළිවෙතක් කියන්නේ ඒකයි. අන්තයකට ගිහිල්ලා නැහැ. මේ අන්තය හරියටම තේරුම් ගන්න අපි හිතමු දැන් මේ කතුර මෙතෙන්ට තිබ්බොත් ඡායාව හට ගන්නවද නැද්ද? හට ගන්නවා. හතුර අයින් කළොත් ඡායාව නැති වෙනවා. දැන් ඡායාව මගේද? ඡායාව මට ඕන විදිහට හසුරවන්න පුළුවන්ද? ඡායාව මට ඕන විදිහට හසුරවන්න බෑ කියන එකේ තේරුම මේක නැති වුණත් ඡායාව මට මේක තියාගන්න බෑ. ඒ නිසා ඡායාව මගේ නෙමෙයි කියන එක. හැබැයි කතුර මෙතෙන්ට අවශ්‍ය විදිහට පාලනය කරමින් අවශ්‍ය පරිදි ඡායාව හසුරවීම බැරිද? පුළුවන්. ඒ විදිහට හැසිරෙව්වොත් මිසක් හතුර අයින් කරලා මට තවදුරට ඡායාව මේක පවත්ව ගන්න ඒ නිසා මේක මම නෙමෙයි. හැබැයි මෙතන Tamanට යම් කිසි හතුර තිබ්බොත් ඡායාව හට ගන්නත් හතුර අයින් කරොත් ඡායාව නැති වෙනත් ආදී හැසිරවීමක් කරන්න පුළුවන් බැරි පුළුවන්. අන්න ඒක තමයි Taman සීලේ රැකෙන විදිහට කර්මය සකස් කරන්නේ. මොකද පින්වත්නි මෙතන තියෙන කතන්දරය තමයි දැන් කර්මය සම්බන්ධව හරියට බුදුරජාණන් වහන්සේ අදාළ ලස්සන උපමාවක් තියෙනවා මේ උපමාවක් නෙමෙයි ලස්සන දේශනාවක් තියෙනවා කම සූත්‍රය කියලා සංගතනිකාය 4. කම සූත්‍රයේ තියෙනවා පින්වත්නි ඇහැ කන නහය දිවකය මනස කියලා කියන්නේ පුරාණ කර්ම. එහෙනම් තනිකර පැරණි කර්ම කියලා. ඒවා හතුරමින් කියන්නේ ඇහැ තුලින් කන තුලින්, නහය තුලින්, දිව තුලින්, කය තුලින්, මනස තුලින් වර්තමාන යම් කිසි දෙයකට සිත, කය, වචන හසුරවනවා නම් ඒ නම කර්ම කියනවා. ඇහැ පැවැනි කර්මයක්. ඇහැ මුල් වෙලා දැන් කය, වචන, හිත හසුරන එක නව කර්ම. මේක තියෙන්නේ සංකරණික හතරේ. එතකොට ඔබට ඇහැ පැරණි කර්මයක් කියන එක මීළඟට අපි අර බ්‍රහස්පතින්දා කිස්බරු පන්සලේදී නාම රූප නිසා කොහොමද ඇහැ කරන ඇහැ දිවක මනස හටගන්නේ කියලා පැහැදිලි කරගන්නවා. ඉදාට ඔබට තේරෙන්න පුළුවන් මේ අද දේශනෙත් එක්ක ගල්පගත්තු එහෙනම් මොන කර්මයේ ප්‍රතිඵලය ඕක තමයි කියන්නේ. හැමතිස්සෙම ඇහැක් හටගන්නේ පුරාණ කර්මික ප්‍රතිඵලයක් විදියට. කනක් හටගන්නේ නහයක් දිවක් අය මනසක් හටගන්නේ ඒ කියන්නේ මේ පේන මස්ගුලිය නෙමෙයි හැමතිස්සෙම මේ ඇහි සකස් වීමක් තියෙනවා. ඒක දැන් නෙමේක ඔබට එදා දේශනේදී තේරුම් ගන්න පුළුවන්. දැන් මම මේ කියන්නේ ඔබට මේකයි. පැරණි කර්මයක ප්‍රතිඵලයක් විදිහට දැන් කොහොමද ඇහක් හටගත්තනේ? මොන විදිහකින් හරි ඇහකින් රූපය බලන්න බලන්න පුළුවන් තත්ත්වයක් හැදෙලා තියෙනවනේ. ඒවල ඇහි රූපේ බලන්න පුළුවන් තත්ත්වය හැදීම නිසා දැන් තව අලුතෙන් කර්ම රැස් කරනවද නේද? චේතනා පහළ කරමින් ආය ආයෙත් කර්ම රැස් කරනවනේ. එතකොට ඒ කර්ම නව කර්ම වෙනවා. නව කර්මයේ අනාගතේ ආය ආය තැහැක්කට ගන්නම උපකාරය වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද පින්වත් මෙතනින්? ඇස කර්මයක් හැටියට හටගනින්දී ඇහැම පාවිච්චි කරලා ආයෙත් තව කර්ම රැස් කරද්දී ආය ආයෙත් ඇස් හට ගැනීමේ අවසානයක් තියනවද? නැහැ. ආය ආයෙත් කන් හට ගැනීමේ අවසානයක් තියනවද? නැහැ. මේක තේරුම් ගන්න උපමාවක් කියන්නම්. වාහනේ බැටරි එක වගේ. දැන් වාහනේ බැටරි එකේ බලය තිබුණ නැත්තම් පණ ගන්න ගන්න පුළුවන්ද? වාහනේ පණ ගන්න ගන්න බැහැ. ගමන් කරයිද එහෙනම්? නෑ. ඒතර වාහනේ පණ ගන්නගෙන ගමන් කරන්න වාහන බැටරියේ හොඳට බලයක් තියෙන්න ඕන. ඒ බලය පාවිච්චි කරලා වාහනේ ගමන ඇත. බැටරියේ තිබුණ බලය පාවිච්චි කරලා වාහනේට ගමනක් ඇත. ඒ ගමන නිසා වාහනේ බැටරියට නව බලයකුත් ඇත. එතකොට දැන් බැටරියේ බලෙන් වාහනේ දුවනවා වාහනේ දුවනකොට ආය ආය බැටරියට බලය ලැබෙනවා. එතකොට පින්වත්නි ඔබ හිතන්නේ දැන් වාහනයක් තියෙනවා කියලා කවදාකවත් ඒ බැටරිය බහින්නේ නැති. ඔය වැඩේ දිගටම වෙනවා. දැන් දැනට තියෙනවානේ දෙමුහුම් වාහන හයිබ්‍රිඩ් කියලා. ඒකට ඒකෙදි තෙලුයි බැටරි එකයි දෙකම පාවිච්චි කරලා වාහනේ දුවනවා. ඒ අනාගතයේදී වාහනයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒක ඉස්සරහට ලෝකෙටම පුරුදු වෙයි. ඒ තමයි දැන් පෙට්‍රල් ගහන ඉන්ධන පිරෝම්හල් තියෙනවානේ. ඉන්ධන පිරෝම්හල් වලට එන්නේ බැට් මන්ද මේ දැනට තියනවාද කියලා මම දන්නේ නැහැ. මේ මම මේ ලංකාවේ මානසිකත්වයෙන් කියන්නේ. ඒතර පින්වත්නි ඒ ඩෝම් හල් වල බැටරි charge කරන එක තමයි තියෙන්නේ. මේ වාහන ඇවිල්ලා තියෙනවා කිලෝමීටර 200 ගානක් එකපාරක් charge කරගත්තම වාහනේ දුවතෑගේ තෙල් ටුට්ටක්වත් ඕනේ. ඒතර කිසිම තෙලක් නැහැ. වාහනේ බැටරියෙන් කිලෝමීටර 200 ගානක් දුවන එක charge එක එකපාරක් charge කරනවා. ඒතර charge එක බහිනකොට ඊළඟ පිරෝම් හලකින් ආයෙත් බැටරිය charge කරගන්නවා. දැන් එහෙම ඉස්සරහට එනවා. දැන් පැවිලා තිනක ලෝකෙට පුරුදු වෙයි. එතකොට පින්වත්නි ඔය කතාව ඔහොම යනකොට අපි නිකන් හිතමු තව වාහනයක් හැදෙනවා. දිව චර්ජන. හරිද? මොන අපේ වාහනේ. Taman ළඟ තියෙන වාහනේ ගතියේ. දිව චර්ජන. චාර්ජෙදි දුවනවා. චාර්ජ් වෙන වෙන දුවනවා දුවන දුවන චාර්ජ් වෙනවා. මොකද වාහනේට විවරයක් තියෙන්නේ නෑ ලයිට් ටයිම් හරිද දුවති charge වෙනවා charge එකේ දුවනවා සසරේ දිවිල්ලි කර්මයේ දිවිල්ල ආන්නේ වගේ ඒකර මේ චේතනාව නම් මො කර්මය අපි අද මේ ඊයේ එක සංකාරය ගැන කතා කරා මේ අද තනිකර අනික් කර්ම සංකාර කර්මය ගැන මේ කතා කරා ඒතර කර්මය නම් මේ ස්පර්ශ නිසා හටගන්න චේතනා කර්මය මේවා වලින් වෙන්නේ මොකද්ද ඇසක් හට ගන්නවා අතීතේ පහල කරපු කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වල උපකාරය. ඇහැ හටගත්තා. ඔන්න ගමන දුවනවා දැන්. පරණ බලෙන්. ඇහැ හටගත්තම ආයෙත් ඇහැ මුල් වෙලා නැවතත් කය හරි වචන හරි හිත හරි හඳුරමින් චේතනා පහල කරලා ආයෙ නව කර්මයක් හදාගන්න. ඔබ දන්නවද? සෑම මොහොතකම හටගන්නා වූ සෑම විඥානයක් සමගම කර්මයකුත් ඇත. ඒකයි මෙතන තියෙන කතන්දර. ඇයි? ඔබ දන්න හොඳට හිතන්න. විඥානයක් හටගත්ත කියන්නේ ඒතර පස්ස නෙවෙයිද? විඥානයක් හට කියන කරුණු තුන එකතු වෙලා. දැන් ඔන්න කෙනෙක් කැස්සා. නේද? කැස්සට පස්සේ අපිට අ කවුද කියලා මෙතන දුකේ දැනෙනවා අපි උපකාරය කරගත්ත දේශනාවට එතන කැස්ස ඇහෙනකොට අපිට කනේ විඤ්ඤාණ හටගත්තද නැද්ද? කරුණු තුනක් නැද්ද? මොනවද කරුණු තුන? කනයි, ශබ්දයයි, විඤ්ඤාණය. තුනේකට එකතු වුණා. පස්ස මුල් වෙලා. දැන් පස්ස නෙවෙයි. එහෙනම් විඤ්ඤාණයක් හටගත්තා කියන්නේ එතන තියෙන්නේ පස්ස. පස්ස හටගත්තා කියන්නේ වේදනා සංඥා සංකාර හටගන්නේ නැද්ද? හටගන්නවා. කිසිදු මොහොතක ස්පර්ශයක් හටගෙන වේදනාවක් නැත එතන සංඥාවකුත් නැත සංකාරිකුත් නැත කියලා කතාවක් නැහැ. එහෙනම් හැම විඥානයක් හට ගැනීමක් එක්කම වේදනා සංඥා සංකාරක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒතකොට පින්වත්නි සංකාරات හැම විඥානයක් එක්කම තියෙනවා නම් ස්පර්ශ නිසා විඥාන හටගත්තා කියන තැනම තියෙන ස්පර්ශය. එහෙනම් ස්පර්ශ නිසා සංකාරිකුත් තියෙනවා, චේතනාවක් තියෙනවා. චේතනාව කර්මෙනම් හැම විඥානයක් එක්කම කර්මයක් හටගන්නවද නැද්ද? හට ගන්නවා. ඔක තමයි කතාව. එතකොට හැම විඥානයක් එක්කම එක්ක කය වචන හසුරනවා නැත්නම් අනුතරම හිත හරි හසුරනවා. ඔය තමයි කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. ඔය කර්ම එක එක පැත්තට හැරෙනවා. තුන් පැත්තකට. එකක් තමයි පුඤ්ඤාවි සංකාර. අනික අපුඤ්ඤාවි සංකාර, අනික ආනිජ්ජාවි සංකාර. කර්මයේ තුන් පැත්ත. එක්ක තමන් කය වචන හිත හසුරවන්නේ පුඤ්ඤ විදිහට. පිනක් සඳහා. සැප ලබා දෙන විදිහට. එක්ක තමන් සිත කය වචන හසුරවන්නේ අපුඤ්ඤාභි විදියට. පවක් සඳහා දුකක් සඳහා එක්ක ඔබ මේ සිත කය වචන හසුරවන්නේ ආනෙන්ජාභි සංකාර. ඒ කියන්නේ භාවනා කරලා සමාධිමත් සිතකදී පින්වත්නි ඇති වෙන්නේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි නෙමෙයි. සමාධිමත් සිතකදී ඇති වෙන්නේ පින්පව් නෙමෙයි. මොකද සමාධි ධ්‍යාන සහිත සිතකදී ඇතිවෙන ආනෙන්ජ කියන කර්ම. එනේ ඒ චේතනා ඒ කර්ම වල නම් තමයි ආනෙන්ජ. සමාධිවත් සිතක් නැති අනිත් හැම මොහොතකම සියලුම චේතනා එක්ක පුඤ්ඤාවි වේ එක්ක අපුඤ්ඤාවි වේ ඒ ඒ කර්ම විපාක ඒ ඒ ආකාරයට විපාක දෙයි. විපාකයේ අවසාන ප්‍රතිඵලය මොකද? ඊට සුදුසු ඇහැක් ලැබේ. ඊට සුදුසු කනක් ලැබේ. ඊට සුදුසු නාසයක් ලැබේ. දැන් නිරේ උපතට සුදුසු දුකක් නම් විඳින්න තියෙන්නේ නිරේ හැක්ලගේ. තිරිසන් ලෝකයේ සුදුසු දුකක් විඳින්න නම් තියෙන කර්ම විපාකේ තිරිසන් හැක්ලගේ. പ്രേත ලෝකයේ දුකක් විඳින්න සඳහා කර්ම විපාක සකස්ුනේ പ്രേත හැක්ලගේ. මනුෂ්‍ය ලෝකයේ කර්ම විපාක විඳින්න නම් සකස්ුනේ මනුෂ්‍ය හැක්ලගේ. දිව්‍ය ලෝකේ කර්ම විපාක විඳින්න නම් කර්ම සකස්ුනේ දිව්‍ය හැක්ලගේ. එතකොට මේවා සියල්ල පින්වත්නි කර්මයට අනුව සිද්ධ වෙනවා මිසක් අපිට ඕන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. අපිට කරන්න පුළුවන් එකම දේ මොකද්ද? දැන් මේ චේත් මේ ඡායාව සඳහා ඡායාව අපිට ඕන විදිහට හසුරව ගන්න බැරි හින්දා අපි මේ කතුර අවශ්‍ය විදිහට පාලනය කරනවා. එතකොට අපිට අවශ්‍ය විදිහට ඡායාව වෙනස් වෙනවා. අන්නේ විදිහට පින්වත්නි අපිට ඕන විදිහට අපි සතා මරන්න නෙමෙයි නොමරන්න කියන චේතනාව වෙනස් කරනවා. එතන මොකද වෙන්නේ? ආ දැන් ඔන්න මෙතන සියොම්ම තැන දේශනාවේ බර්ඩ් මේ ටික අහගන්න. සතා මරන්න චේතනා පහළ කරද්දී සීලෙ කැඩුනද රැකුණාද? ඒ කැඩෙන්න පහළ කරන චේතනා කර්මයක්නේ. ඒක ලෝභ අලෝභ ආදේශද ලෝභ ද්වේෂ මෝහද නැත්නම් අලෝභ ආදේශ මෝහද ලෝභ ද්වේෂ මෝහ ඊළඟට සතා මරන්නේ නැති වෙන්න පාල කරන චේතනා ලෝභද ද්වේෂද මොහද අලෝභ අදේශ අමෝහ නැත වැරදි ඒකයි මෙතන තියෙන භයානක කතාව ආ මේ දැන් කියන්නේ ඒරකපත්ත නාගයා බිහිවීමේ හේතුව හොඳේ හොඳට මේ කතාව දැන් අල්ලගන්න සියුම්ම තැන මේ කියන්නේ යම් කිසි තැනක ලෝභයද, ද්වේෂයද, මෝහයද සිල් රකිද්දි තියෙන්නේ සිල් කඩද්දි තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. සිල් රකිද්දි එහෙනම් අලෝභ, ද්වේෂ, මෝහ කියලා අපිට හිතෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යමෙක් සීලේ රකින්නකොට මේක අංගුත්තර නිකායේ දේශනය යමෙක් සීලේ රකින්නකොට එය ඒකාන්තයෙන්ම අලෝභ අදේශ එතනදී අහන්නේ අලෝභදී සමෝ නෙමෙයි. ඒ ඒකාන්තයෙන්ම කුසලයේ පිණිසද කියලා අහනවා. යමෙක් සීලේ කරද්දී අකුසලයක් කියන එක අයහන දෙයක් නෑ. සීලේ රකින්නකොට ඒ ඒකාන්තයෙන්ම කුසල කර්මද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ පිළිතුර මොකද්ද? අපි කියනන් කියයි ඔව් ඔව් සීලයක් රකින්නවා නම් ඒක කුසල කර්මයක් තමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ ඒකාන්තයෙන් කියන කෙනෙක් නෙමෙයි. එය කියන්න පුළුවන් කොහොමද? කුසලයට අනුකූල විදිහට සීලය රැක්කොත් ඒ කුසල. අකුසලයට අනුකූල විදිහට සීලය රැක්කොත් ඒ අකුසල. එහෙනම් මතක තියාගන්න සීලය රකින්නවා අකුසලයට හේතු වෙන විදිහට. සත්තු මරණයෙන් වැළකුණ එතන ලෝභ දේශ මොහ භාවිතා වෙන්න පුළුවන්. සතා මරද්දිත් ලෝභ දේශ මොහ භාවිතා වෙද්දී සතා නොමර ඉන්න තැන ලෝභ දේශ මොහ භාවිතා වෙන්න පුළුවන්. ඔය කතන්දරය හැදෙන්නේ සංකත බව නොදන්නාකමත් එක්කම. හොඳට මේ දේශනේ සිහියෙන්ම දැන් මේ ටික අහන්න. ඒ කියන්නේ කිව්වා මම ඔබට මේ තේරුම් ගන්න උපවා උදාහරණයක් කියන්න. ඔන්න සුනිමල් කියලා කෙනෙක් කියනවා. සුනිමල්ගේ යාළුවෝ ටිකක් ඇවිල්ලා කියනවා මේ සුනිමල් යන්දර මාළු බාන්න. සුනිමල් කියනවා හා යන්න. දැන් ඔන්න සුනිවල්ට යන්ත මාළු බාන්න කියන්නේ කනේ විඥානය හට ගැනීමද නේද? කනේ විඥානෙත් එක්ක එයා චේතනා පහළ කරලා කොහොමද වචන හැසිරෙන්නේ? හාය. මොන කර්මද? වචී සංස්කාර. ඒ වචනේ සංස්කාර පහළ කරලා චේතනා පහළ කරලා ඒවා දුක් විපාක පිණිස පහළ වෙන චේතනාද සැප විපාක පිණිස? දුක් විපාක. හායයි. දැන් ඊට අනුකූල කාය කර්මත් කරමින් දැන් යනවා. බිලි පිටි අරගෙන යනවා. දැන් යන හැමතැනමත් ඒ උදෙසා චේතනා පහළ කර කර යන්නේ. ඒ තියෙන අඩියක් අඩියක් ගානේ චේතනා පහළ වෙන වාරයක් වාරයක් ගානේ මොන කර්මද? දුක් විපාක වෙනස කර්ම රැස් වෙනවා. ඊට පස්සේ යා දැන් දැන් හිතන් ඉන්නේ මාළු බානතන විතරයි කියලා. නෑ මේ අර කනට හිත ශබ්දේ විඥාණයෙන් දැන ගැනීමත් එක්ක එතෙන් පටන් වචන කය හසුරන හිත හසුරන මොහොතක් ගානේ කර්ම රැස් වෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේලාට ශික්ෂාපද පනවනකොට උනත් බුදුරජාණන්සේ කොච්චර අපිට ආරක්ෂාවක් දුන්නද කියනනම් පින්වත්නි සමහරවිට අපි හිතමු පරාජික කියන බරපතල ශික්ෂාපදයක් තියෙනවා ඒක කැඩෙන එක පරාජික උනාට මුල ඉඳලා තියෙනවා දුක්කට ආපත්‍ති තුලැසි ආපත්‍ති කියලා එක එක ආපත්‍ති වර්ග චූටි චූටි දැන් හිතන හොරකම පරාජිකාව හොරකමක් කළොත් කෙලින්ම පරාජික කියන ආපත්‍ය කියන්නේ පැවිද්ද නැත්තරම නැති වුණා. භික්ෂුවකට හොරකමක් වුණා. එතකොට දැන් හොරකම කරන මොහොත පරාජික වුණාට, කියන්නේ කර කරපු එක පරාජික වුණාට හොරකම කරන්න අනුබල දෙනකොට අපි හිතමු දැන් මං හොරකම් කරන්නේ તો කරවනවා. දැන් මං කරවන්න තව කෙනෙකුට කියන අන්නරක ගන්න, එක ගේන්න. ඒ කියන වචනයක් ගානේ, එක කියන්න යනකොට කියන්න යන දැන්වලත් ඔන්න ඒ හොරකම එක කරන්න යනකොට අපි හිතමු දැන් මං අතන තියෙන එක හොරකම් කරන්න යනවා. දැන් හොරෙහිට ඇති වෙලා තියෙන අඩියක් අඩියක් ගානේ අරක හොරකම් කරන්න යන අඩියක් අඩියක් ගානේ දුක්කටපත් වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා අල්ලපු ගමන් තුලසියාපත්තියක් කරනවා. කියන්නේ දැන් යනකොට පොන්චිම ශික්ෂාපදයක් කැඩෙනවා. යන අඩියක් අඩියක් ගානේ පොන්චි ශික්ෂාපදයක් කැඩෙනවා. ගිහිල්ලා අල්ලනකොට ඊට වඩා ටිකක් ලොකු තුලසි කියන ශික්ෂාපදයක් කැඩෙනවා. හොල්ලපු ගමම පරාජය කළ වෙනවා. එතකොට මේ ශික්ෂාපද පැනවීමේ ක්‍රමයේ තුලක් තියෙන්නේ ඇයි? අර හොරහිත ඇති වෙච්ච තැන ඉඳලම කර්ම විපාකනේ. එතකොට ගිහිල්ලා අල්ලන හැම තැනකම කය හසුරවන්නේ, වචන හසුරවන්නේ, හිත හසුරවන්නේ කර්ම රැස් වෙනවා. අපි හිතන්නේ හොරකම කරපු එක විතරයි කර්ම විපාක කියන්නේ. ඒතර ඔබ හිතන්නේ මේ එක දෙයකදී කොච්චර කෙනෙක් කර්ම රැස් කරගන්නවද? ඒකනේ ඒවට කල්ප ගණන්, ජීවිත ගණන් විඳින්නේ. දැන් එහෙනම් හායන් කියලා යාළුවන්ට කියලා බිලිපිති හොයාගෙන යන මොහොතක් මොහොතක් ගානේ කර්ම රැස් කරගෙන ගිහිලා මාළු ටික බානතන දුක් විපාක වෙනස කර්ම රැස් වෙනවා. ප්‍රතිඵලයේ සීලේ කැඩුනද රැකුණද? කැඩුනා. හැබැයි මේ සීලේ කැඩුනා කියන්නේ පින්වත්නි ඒකට දුක් විපාක වෙනම රැස් වෙනවා. නමුත් මේ මොහොතේ සකස් වෙන ක්‍රමයේ ගත්තොත් එහෙම අනිත්‍ය ස්පර්ශකින් අනිත්‍ය චේතනා පහළ වෙලා ඒ අනිත්‍ය වූ චේතනාවල ප්‍රතිඵලයක් හැටියට නේද සීල කැඩීමා කියන එක උනේ. එහෙනම් ඒක රකින්නවා කියන පැත්තට හරවන්න බැරිද? ඇයි සකස් වෙන එකද? කැඩෙන විදියට සකස් කරලා කැඩුනා නම් රැකෙන විදියට සකස් කළොත් මොකද වෙන්නේ? රැකෙනවා. ඒ අනිත්‍ය බවමයි සීලය රකින්න පුළුවන් වෙලා තියෙන්නේ. මොන වචේ? අනිත්‍ය නිසාමයි සීලය රකින්න පුළුවන් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ චූටි වැලි කැටයක් අරගෙන පෙන්නනවා මේ වැලි කැටේ තරම් හරි දෙයක් මේ ලෝකෙ නිත්‍ය වුණා නම් මේ ලෝකෙ සිල් සමාධි ප්‍රඥා දියුණු කරලා දුකෙන් නිදහස් වෙනවා කියලා කතාවක් නැහැ කියන්නේ. එහෙනම් බුදුරුගේ සරිසක් නැහැ ලෝකෙ. වැලි කැටේ හරි අනිත්‍ය දෙයක් තිබුණා. ඒක මේ ධර්මේ නෑනේ. පින්වත්නි, එතකොට දැන් අනිත්‍ය වූ නිසා කැඩෙන විදියට හේතු හැදුනොත් සීලය කැඩුණා. රැකින විදියට හේතු වැදුනොත් සීලය රැකුණා. දැන් මේගොල්ලෝ කැඩෙන විදියට හේතු සකස් කරලා රැකින විදියට. කැඩෙන විදියට. ඒ හැමතැනම තිබ්බ ලෝභ, ද්වේෂ, මෝහ කියලා ඔබ දන්නවා. දැන් අපි හිතමු සුනිමල් ඔය වැඩේ ප්‍රතික්ෂේප කළාට ගාමිණී කියලා තව යාළුවෙක් කෙනෙක්. මෙතන ගාමිණී කෙනෙක් ඉන්නවනේ එයා නෙමෙයි. සුනිමල් ඉන්නවනේ ඒ එයා නෙමෙයි වෙන කෙනෙක් නේ කියන්නේ. එතකොට ගාමිනීටත් යාළුවෝ ටික ඇවිල්ලා කියනවා අපි දුම් සුනිවල් හම්බෙලා යන ගමන් තව ගාමිනීගේ ගෙදරටත් යනවා. ගාමිනීටත් කියනවා සුනිමලුයි අනිත් යාළුවෝ ඔක්කොම ගාමිනී යන් මාළු බාන. ගාමිනී මොකද කියන්නේ? ගාමිනී කල්පනා කරනවා මම සිල් රකින්න කෙනෙක් මම ඔය පව් වැඩවලට යන්නේ නැහැ. එහෙනම් මට බෑ. ගාමිනී දෙලිම කියනවා මට බෑ. දැන් යාළුවෝ පහළ වුණේ කොහොමද කරුණ? පැහැදිලිවම අර ලෝභයට හිත වැටුණාද? නැහැ. සත්තුගේ ද්වේෂ සාගර සිතක් ඇති වුණාද? නැහැ. දැන් මෙයා එතකොට ලෝභ ද්වේෂ නෙමෙයි අලෝභ ද්වේෂ කියලා අපිට හිතෙනවා. හැබැයි අලෝභද අද්වේෂද කියන එක තීරණය වෙන්නේ අමෝහි තියනවා. ඔන්න ඔබ හොඳට මතක තියාගන්න. අමෝහි ඕනේ අලෝභද අද්වේෂද කියලා කියන්නේ. ඒක දැන් තේරෙයි. මෙයා ඊට පස්සේ දැන් බෑ කියලා පුඤ්ඤාවි සංකාර තියනවා හැබැයි ඒකෙන් තේරුම් ගන්න පුණ්‍යාව පිනක් රැස් වෙනවා. මෙයා බෑ කියපු වචනේ තුල පිනක් රැස් වෙනවා. පින කියන එක පින්වත්නි අලෝභ දේශ මොහ මත තියෙන එක නෙමෙයි. ලෝභ දේශ මොහ මත පින රැස් වෙනවා. ඒ කියන්නේ දැන් මේක මේක හොඳට හිතන්න ඕන කාරණයක්. හොඳයි දැන් බෑ කිව්වා. යාළුවෝ ටික ගියා. මෙයා ගියාද? නෑ. දැන් මෙයා ඒ සත්තු මැරීම සඳහා වචන හැසිරෙවද? සත්තු මැරීම සඳහා කය හැසිරෙවද? සත්තු මැරීම සඳහා හිත හැදිරිවද නැහැ. හැබැයි මෙයාට මෙහෙම කතාන්දරයක් තියෙනවා. මම සිල් රැක්කා. හරිද? අරගොල්ල සිල් කඩනවා. දැන් ඔන්න ඔය කතන්දරේ තමයි මේක අලෝභ ආදේශ වෙන එක නැවත ලෝභ දේශ වලට හරවන මම සිල් රැක්කා කියන තැනම සංකත බව දන්නවද සම්මාදිට්ඨියක් තියනවද? නැහැ. මොන සම්මාදිට්ඨිය මුල් වෙලා සම්මාදිට්ඨි පුබ්බංගමවති කියන සීලේ හේතුව මේකයි. සම්මාදිට්ඨිය මුල් කරලා සීල් රැකෙන්න එතකොටයි ආර්ය වෙන්නේ කියලා කියන්නේ ඒකයි. දැන් ගාමිණී කල්පනා කරගෙන ඉන්නවා මම තමයි මෙතන සීල් රැක්ක එක. අරගොල්ලෝ ඔක්කොම දැන් සීල් කඩනවා. දැන් ගාමිණී එතෙන්ට වෙලා කරන්නේ මොකද්ද? අනිත්‍ය චේතනා පහළ කරලා මම හේතු සකස් කරපු හින්දා මේ සකස් වුණා කියලා සංකත බව දන්නේ නැතුව මගේ දෙයක් කරගෙන. ආත්මයක් කරගෙන එතන තියෙන මෝහේද අමෝහේද? ඒක මෝහේ. මෝහේ මුල් වෙච්ච නිසා දැන් යාට යාගේ රැකීම ලෝභයක් වෙනවා. රැකීම ලෝභයක් කරගත්තා. එතකොට යාගේ යාළුවෝ කඩන එක දැන් යා සිහි කරන්නේ ද්වේෂයක් කරගෙන. එයා රකින්න එක යාට ලෝභෙකුත් අනිත් අය කන්න එක යාට ද්වේෂිකුත් වුණා මෝහෙන් හින්දා. දැන් අර කට්ටිය සිල් කඩනවා ලෝභ දේශ මොහත් එක්ක. මෙහා මෙතන සිල් රකින්නවා ලෝභ දේශ මොහත් එක්ක. දෙගොල්ලටම රැස් වෙන්නේ මොකද්ද? දෙගොල්ලටම ධර්ම අවබෝධයක් තියෙයිද? නැහැ. සුනිමල්ලට ධර්ම අවබෝධිකුත් නැහැ, මගපලත් නැහැ. ගාමිණී මෙතන සිල් රැකලා මගපල නැහැ. හැබැයි පින තියෙනවා. අරගොල්ලන්ට පව තියෙනවා, මේගොල්ලන්ට පින තියෙනවා. මේ ගාමිණීට පැහැදිලිව පිනක් තියෙනවා. පින තිබුණට මගපල් ලබන මග ඇහිරිලා. ඒ මගපල් ලබන මග ඇහිරෙන්නේ නැති වෙන නම් ගාමිනී මෙහෙම දැනගන්නවා. ගාමිනී දන්නවා මේ ලෝකේ හැම මොහොතෙම විඥානයක් හට ගැනීමත් එක්ක මේ අනිත්‍ය සංකත සකස් වීම තියෙන ඔක්කොම චේතනා සංකතයි. ඒතර මම වචන පිට කරපු එක සංකතයි. මම සත්තුන් මරන්නේ නොගිය එක සංකතයි. එහෙනම් සීලේ සංකතයි. ඕක මේ මම සිල් රැක්කාගා ආත්ම දෘෂ්ටිය කරගන්න කතාව කොතන නෑ. අරගොල්ල සිල් කරනවා වගේලා එතනත් ආත්ම දෘෂ්ටියකට ද්වේෂයකට යන්න හෝ මාර්ගයේ ලෝභයකට එන්න හේතු නෑ. මම සීලය රැකෙන විදිහට හේතු සකස් කරලා හේතු වල ඵලයක් හැටියට සීලය රැකනවා. අරගොල්ල සීලය කැඩෙන විදිහට හේතු සකස් කරලා හේතු වල ඵලය හැටියට සීලය කරනවා. එයා ඒ අවබෝධය මත එනවා නම් තියෙන සම්මාදිටියද නැද්ද? අන්න ඒක තමයි සම්මා කම්මන්ත වෙන්නේ. කලින් ගාමිනීට තියෙන්නේ සම්මා කම්මන්ත නෙමෙයි. ප්‍රාණඝාතයෙන් වැළකුණත් සම්මා කම්මන්ත නෙමෙයි. දැන් මේ දෙවෙනි ගාමිනීට තමයි සම්මා කම්මන්තේ තියෙන්නේ. අපි දෙවෙනි ගාමිනී නැතුව හිතුව මේ දෙවෙනි ක්‍රමයට හිතුවේ සංකත හැටියට හිතුවේ අරවින්ද කියලා. දැන් අරවින්ද සංකත දෙයක් හැටියට දැනගෙන මෝහේද වැඩි අමෝහේද? අමෝහේ. ඒතකොට අමෝහය අරවින්ද තුල තියෙනකොට අරවින්ද තුල වැඩෙන්නේ අලෝභද, අද්වේෂද නැත්නම් ලෝභද, ද්වේෂද? අලෝභ, අද්වේෂ. එහෙනම් අරවින්ද මහ ලොකුවට මම රැක්කා අර මිනිස්සු කැඩුවා ඒ මිනිස්සුන්ට දකින්න දකින්න තමයි පහර ගහ මොනවද තමුන් ඔක්කොම ප්‍රාණඝාත කරනවා මම නම් එහෙම නෑ දැන් ඔය එයාගේ ලෝකේ වෙනමම හැදිලාද මහා දෘෂ්ටි ගොඩ නෑ එතකොට පින්වත්නි එයා අත්හැරෙන තැනට තමයි අලෝභ දේශයට තමයි සිත හදලා තියෙන්නේ සම්මා දිට්ඨිය හින්දා සංකත බව දන්න හින්දා ඊතාව සියුම් තැන හොඳට තේරුම් ගන්න එතකොට පින්වත්නි අරවින්ද එක මගක ගාමිනී තව මගක සුනිමල් තව මගක සාමාන්‍ය ලෝකේ සිල් කඩන කෙනා සුනිමල් වගේ සාමාන්‍ය ලෝකේ සිල් රකින බුද්ධ ශාසන නැති කාලටත් සිල් රකින අය ගාමිනීලා වගේ බුද්ධ ශාසනය ලැබිච්ච මොහොතේ ප්‍රතිඵල ගන්න නියම ශ්‍රාවකයා අරවින්ද වගේ එතකොට දැන් සමහර කෙනා ඉතින් සිල් රකින්න කියලා අනිත් ආගම් වලත් කියනවනේ මේකේ මොකද්ද වෙනස කියන්නේ. දැන් ඔබට දැන් වෙනස තේරෙන්න ඕනේ. මේ දේශනාව හරියට තේරුම් ගත්තා නම් බුදුසසුනේ වෙනස තියෙන්නේ ඔන්න ඔය අරවින්දලා බිහි කරනවා මිසක් ගාමිණීලා නෙමෙයි බිහි කරන්නේ. නමුත් දැන් අර ඒරකපත්ත නාගයා වෙච්ච හාමුදුරුවෝ අවුරුදු 20000ක්ම සිල් රැක්කා. 20000ම සිල් රැකලා තියෙන්නේ කොහොමද? මම රකිනවා. මම තමයි දශමයකට කැඩෙන්නේ නැති වෙන්න තිත්තටම සීලය රකින්න කෙනා. එයාගේ දෘෂ්ටිය අඟුලිමාලලා තරම්වත් පවුණු කරපු එයා අද නාගේ අඟුලිමාලලා සංකත බව තේරුම් අරගෙන අරවින්දල වෙච්ච හින්දා අද පිරිනවම් පාන. ඔන්න කතාව හැදෙන වතන කියනවා. එතකොට ඇයි මේ කොලයක් කඩපු තැන කොලේ කඩන දක්වා ලෝභයක් වඩමින් යාදෙල් දැක්කා. කඩන අය කෙරේ ද්වේෂයක් මනසේ තියෙනවා. ඒ මොහේ තියෙන තැනම ද්වේෂයක් තියෙනවා කඩන අය රකින්න තැන. සියුම් හරි ගැටීමක් වෙනවා අන්න කඩනවා. මම තමයි රකින්නේ. ඊළඟට තින්වත්නි තමන්ගේ අතින් දැන් කොලේ කැඩුන ගහේ ඒ මොහොතේද නප්පේ වුණා කියන එක විපාක මොකද්ද? Tamanට Taman ගැන ලෝභය තිබුණ කලින් මම රකින්නවා කියලා දැන් කැඩිච්ච එක මුල් වෙලා Tamanට Taman ගැනම ද්වේෂයක් තියෙන මේ මම අපරාධ මෙච්චර කාලයක් මම දැක්ක දැන් කැඩුණානේ කියන තැනම තියෙන ද්වේෂය. මේ අනිත් හේතු සකස් වෙච්ච හින්දා රැක්කේ හේතු සකස් වුණාම කැඩෙනවා. ඉතින් මම කැඩෙන හේතු රැකෙන විදිහට සකස් කරා නම් මොකද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා තීරණ ගැනීමමයි බුදුසසුනේ විය යුත්තේ. නමුත් මේක ඇතුළු නාද නැහැ. දැන් ඉතින් පසුතැවි තැවි හිටියා. ඉතින් එතකොට ලෝභ දේශ මොහ දිනු කර කර සිල් රැක්ක කියලා ඒරක පත්තනාගේ නොවුනොත් තමයි මොකද වෙන්නේ? නේද? එතකොට සමහරු කියන ඉච්ඡර සිල් රැකලා ගහක කොලයක් ඇටුවා කියලා කොහොමද එහෙම නාගයෙක් කියන පුදුම අසාධාරණ ධර්මයක් නේ කියලා. දැන් ඔන්න ඔබට තේරෙනවද? කර්මය ඇත්තටම අසාධාරණයිද නැද්ද? ධර්මය නෙමෙයි අසාධාරණ මොකද්ද? කර්මය. එතකොට බාහිරින් සීල රකින්නවා පෙරම අභ්‍යන්තරයේ තියෙන්නේ ලෝභ ද්වේෂ මොහ. උදාහරණයක් කියන්න. අපි හිතමු ඔන්න හරක් නිදහස් කරන එක හොඳයි. නේ? පිනද නැද? පින. ඔන්න එක මිනිස්සේ අපි හිතමු ගාමිණී. නෑ. මේ දෙන්න උකට පටල ගන්න නැතුව තව නම් තියනවා නෝන කරන්නේ. ඈ අපි හිතමු ගුණපාල කියලා කෙනෙක් ඉන්නවා. ඈ ගුණපාල මොකද කරන්නේ පන්සලේ හඳුරන්න ගිහින් කියලා ගුණපාලට අවංක හිතක් ඇවිල්ලා සත්තු කෙරෙහි ආදරයක් ඇතිලා කරුණාවක් ඇතිලා පන්සලේ හාමුදුරන් ගිහින් කියනවා හාමුදුරනේ මට හරකෙක් නිදහස් කරන්න ඕනේ. හාමුදුරුවෝ උදව් කරලා හරකෙක් ගෙනල්ලා දැන් ඔන්න නිදහස් කළා. උත්සවයක් තියෙනවා. උත්සවයේදී ඉතින් ලොකු හාමුදුරුවෝ දැන් ගුණපාලගෙන ගුණ කිව්වා. මෙයා බොහොම මේ විදිහට කටයුතු කරා සත්‍යයක් මේක සත්ක්‍රියාවක් කියලා. ගුණපාලගේ අල්ලපු ගෙදර ඉන්නවා ධනපාල. ධනපාල ඒ ගාවෙ ඉඳලා කල්පනා කරා ආ සංකීර්ණ නිදහස් කරන ලොකු හඳුරු ගමේ ඉන්නවා ඒ ඔක්කොම ඉස්සරහම එහෙම වර්ණනා කරනවා ඒක නියමයි මාත් ඒ වගේ දෙයක් කරන්න ඕන දැන් සිතේ සියුම් විදිහට ආසාව ආවා මෙයාට දන්නේ මෙයාට හිතෙන්නේ මමත් හරකෙක් නිදහස් කරන්න හිතුවා කියලා මෙයාත් ලොකු හඳුරන්න ගිහින් කියනවා ලොකු හඳුරන්නේ ගුණපාලය කරපු වැඩේ බොහොම වටිනවා කියලා මට හිතලා මාත් හරකෙක් නිදහස් කරනවා ලොකු හඳුර කියනවා කොච්චර හොඳද එහෙම දෙයක් කරන එක දැකලා හරි කරන එක කොච්චර දෙයක්ද කියලා දැන් වර්ණනා කරලා ඔන්න දැන් ධනපාලත් හරක නිදහස් කරනවා. දැන් ධනපාල නිදහස් කරන මොහොත දක්වා ධනපාල ගීතයේ කැකෑරි තියෙන මටත් හොඳට ಗುಣ කියයි. ඒක විතර එයා ගීතේ තියෙන. සත්ව කරුණාවක් තියනවද? නැහැ. පිටින් පේන්නේ දෙන්නම අරන් නිදහස් කරනවා. දැන් මෙයා ಗುಣ කියයිද කොහොම ಗುಣ කියයිද ඕක දැන් හිත හිතා හිත හිතා ඉඳලා ඊට පස්සේ වෙන්නේ මොකද? ලොකු හාමුදුරුවෝ ගුණපාලට වඩා හොඳට ගුණ කිව්වොත් ලෝභය. ලොකු හාමුදුරුවෝ ගුණපාල තරම් කිව්වේ නැත්තම් ගුණ ද්වේෂය. ඕකනේ දැන් ඔකේ ප්‍රතිඵලය. මේ පැත්තෙන් බැලුවත් කෙලසක් මේ පැත්තෙන් බැලුවත් කෙලසක්. එහෙනම් දැන් ಗುಣ කිව්වත් එකයි ಗುಣ නොකිව්වත් එකයි. ಗುಣ කිව්වොත් ලෝභයක් ಗುಣ නොකිව්වොත් ද්වේෂයක්. ඔය දෙක මත කැරකි කැරකි ඉන්න ධනපාලට හරකා නිදහස් කළත් ලෝභ ද්වේෂ මෝහ නොකලත් ලෝභ දේශ මොහ. එතකොට දැන් ಗುಣපාල හරක නිදහස් කරාට පස්සේ ලෝකෙ හිතනවා ධනපාල. ධනපාලයි ಗುಣපාලයි දෙන්නම එක වගේ වැඩක් කරනවා. නමුත් අභ්‍යන්තරී හේතු සකස් කරලා තියෙන්නේ ප්‍රතිඵලය එක වගේද? නැහැ. අන්න එහෙනම් තේරුම් ගන්න සීල් රැකීම භාවනා කිරීමත් එච්චරමයි. සංකත බව නොදැන සීල් රකින්න තැනත් සීල් කැඩුවත් එකයි රැකුවත් එකයි වගේ නිවන් මාර්ගට නම් උපකාරයක් දෙකෙන්ම නැහැ. එකම දේ ලෝභ දේශ මොහ හැටියට තිබුණා පිනක් තියෙනවා. දැන් අර හාමුදුරුවෝ අවුරුදු 20000ක් තිස්සේ සිල් රැක්කේකට නිවන් දකින්න බැරි වුණාට පිනක් තිබුණා. එයරකපත් වුණා. එයරකපත් කියන නාගය එතෙන්දී නාගයෙක් නෙමෙයි. 이르දි සම්පන්න හොඳ බල සම්පන්න නාගයෙක්. හොඳ තේජවන්තයි. 이르දි පුළුවන්. එතකොට මේ නාගයට ඒ වගේ බල සම්පන්න තේජවන්ත බවක් හැදෙන්නේ සිල් රැක්කේකේ පිනට. ඉතින් නිවන් දකින්න අවස්ථාව හම්බෙලා ඒක අහිමි කරගත්ත එක අවාසනාවද නැද්ද? අවාසනාවක්. අන්න ඒ නිසා මතක තියාගන්න ඔබ මයිගල්ගේ මේ ලෝකේ සිල් රැකලා පඩි ගන්න නැතුව ජොබ් කරන අය ඕන තරම් ඉන්නවා කිව්වේ. අරවින්දලද ගාමිණීලා. ගාමිණීලා. ගාමිණීලා පඩි ජොබ් එක කරනවා. පඩි නැහැ. ඒ කියන්නේ සීලය රකින්නවා. කවදාකවත් මගපල් ලැබෙන්නේ නැහැ. ඉතින් සත්තු මරණයෙන් වැළකීලා උරුම වැළකීලා ඉතින් ජීවිත කාලෙම කිසිම වැඩක් වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න සම්මා දිට්ඨිය ඔය සම්මා වාචා සම්මා කම්මද ඔක්කොටම උඩට දැන්නේ ඒකයි. ඔක්කොම උඩට සම්මා දිට්ඨිය දැන්නේ. එයා මත පිහිටලා තමයි ඔක්කොම යන්නේ. ඒතර ඔය සම්මා දිට්ඨිය මත පිහිටලා සංකත බව තේරුම් ගත්තොත් ඒක ආර්ය ධර්මයේ තේරුම් ගැනීම. ආර්ය ධර්මයේ තේරුම් ගත්ත එකට කියනවා ආර්ය න්‍යාය තේරුම් ගත්ත එකට කියනවා ආර්ය මග වඩන දැන් එයාගේ සීලය එතකොට මොන සීලයක්ද? ආර්ය සීලය. අරවින්දගේ සීලය විතරයි ආර්ය සීලය. ගාමිණීට තියෙන්නේ සීලය. ආර්ය සීලය නෙමෙයි. අර සුනිමල්ලට තියෙන්නේ දුස්සීලය. දුස්සීලෙ සීලෙ ආර්ය සීලෙ තුනක්නේ. දැන් ආර්ය සීලෙ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලයක් විදිහට. තීරණය ගත්තේ සම්මාදිට්ඨිය තියනවද නැද්ද කියන එක මත. දැන් එතකොට ආරි සීලේ වඩනවා නම් භාවනාවත් එහෙමයි පින්වත්. සමාධිය වුණත් එහෙමයි. ආ එතකොට ඒකට ඔය අස්සජී සූත්‍රය කියලා තියෙනවා සංවිධනිකය තුනේ එක සංඥාසටම හොඳට ධානය වටනවා. හතරවෙනි ධානයට යනකම් හම්දුර ලෙඩ වුණා. දැන් භාවනා කරගන්න බෑ. පසුතැවිලි වෙවි ඉන්නවා. බුදුරජාණන්ට පණිවිඩයක් කරනවා නේ ස්වාමීනි බෝධිය දකින්න කැමතියි කියලා බුදුරජාණන්ට වැඩිය. වැඩිය මොකක්වත් නිසා නෙමෙයි. මෙයාට උදව් කරන්න ධර්මයෙන් අවබෝධ කරන්නේ ඩක් තියනවා කියලා දැකලා. දැන් ඇවිල්ලා ඇහුවා කොහොමද අස්සජී සතුටින් ඉන්නවද? සංගතනිකය තුනේ මේ දේශනේ තියෙන්නේ. අස්සජී සූත්‍රය. ඇහුවම කවනේ ස්වාමීනි සතුටක් නෑ. ඇයි කියලා සීල කැඩුණාද කියලා. නෑ ස්වාමීනි සීල හොඳට රැකෙනවා කියලා. එහෙනම් මොකද කොහොමද වෙන්නේ? කිව්වා ස්වාමීනි මම හැමතිස්සෙම හතරවෙනි ධානයට හිත දියුණු කර කර ඉන්නවා. මේ මගේ හිත හැමතිස්සෙම සමාධිමත් කරනවා. දැන් ස්වාමීනි ලෙඩ වෙච්ච හින්දා සමාධිය නෑ. මට හිතනවා දැන් මම පිරිහිලා කියලා. බුදුරජාණන් වහන්සේ අහුවා ගාමිණී සීල සමාධි ප්‍රඥා මේව මේ බුද්ධ ශාසනයේ හරය කියලා හිතුවා. මේ බුද්ධ ශාසනයේ හරය නෙමෙයි හරයට යන මඟ නෙවෙයි කියන එක පෙන්වලා දීලා. ඒ කියන්නේ ඔරුව කියන්නේ සීල සමාධි ප්‍රඥා නේද? ඊතර නෙමෙයි හොඳට මතක තියාගන්න. අපි හිතන්නේ ඔරුවට නැගකට පස්සේ ඊතර ඉන්නවා කියලා. ඒකයි. සීලේ සමාධිය ප්‍රඥාව කියන්නේ එතරට යන්න තියෙන වැඩපිළිවෙලක් විතරයි. එතකොට දැන් මෙයාට පිරිහිලා පිරිහිලා ගගා හිත හිත ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වෙලා ඇහුවේ මොකද්ද? අස්සජී මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නිට්ටිද අනිත්‍යද? මම මගේ මගේ ආත්මය කියලා හඳුනන්න පුළුවන්ද කියලා අහුවා. දැන් ඕක ඉස්සර මම ওই දේශනේ බලවම් බලුවා මේ මෙතන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කියන්නේ බලන්න බුදුරජාණන් හරවපු විදිය සම්මාදිට්ඨියෙන් තොරව සමාධි වඩපු කෙනාට සම්මාදිට්ඨිය වෙන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන අනිත්‍ය වශයෙන් තේරුම් ගත්තනම් හැම මොහොතෙම සකස් වෙනවා කියලා දැනගත්තනම් සමාධිය එකල තිබුණේ හේතු සකස් කරද්දී සමාධිය වැඩුණා. දැන් ළඩ වෙලා හේතු සකස් කරන්න බැරි ඉන්න සමාධිය නැහැ. ඉතින් ඔබ මහා ආත්මයක් කරගෙන පස්තවිතේ ලෝකයක් කරගන්න දෙයක්ද? නෑනේ පසුතැවෙන තැන තව තවත් තියෙනවා කෙලෙස්මනේ ඒ නිසා සම්මාදිට්ඨිය උපකාරී කරගෙන යනවා නම් එහෙනම් මේ සමාධියත් ආර්ය සමාධිය ආර්ය ප්‍රඥාව කියන්නේ එහෙම දැන් ඔබට මේ කාරණා වැටෙනකොට හිතේ ආ දැන් මට වැටහෙනවා හාමුදුරුවෝ කියන එක දැන් වැටහෙනවා එතනත් ඔබට මතක තබා ගන්න මේ වැටහෙන මොහොතේ යම් ප්‍රඥාවක් ඇති වෙනවා නම් සුතමේ ප්‍රශ්න වශයෙන් හරි ඒකත් සංකතද නැද්ද? සීලය ආත්මයක් කරගන්නා වගේම මේ වැටහෙන වැටහීමත් ආත්මයක් කරගන්න එපා. සීලයත් සමාධියත් වගේම ප්‍රඥාවත් පින්වත්නි සංකත වශයෙන් දැකලා හේතු සකස් කරමින් මේ මග යන්න. එතකොට මේ ප්‍රඥාවත් ආර්ය ප්‍රඥාව. ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ආර්ය සීල ආර්ය සමාධි ආර්ය ප්‍රඥා වඩන කෙනා ආර්ය ශ්‍රාවකේ නිකන් ශ්‍රාවකෙක් නෙමෙයි ආර්ය ශ්‍රාවකේ ආර්ය ශ්‍රාවකයා තමයි පින්වත්නි ආර්ය මඟ ගිහිල්ලා මේ චතුරාර්ය ආර්ය ඌ ධර්මය අවබෝධ කරලා ආර්ය ධර්මයේ කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා මගපල් ලබපු ශ්‍රාවකෙක් බවට පත් වෙනවා මගපල් ලබපු අය කියන්නේ නමන්නේ ආර්ය ශ්‍රාවකයෙක් කියන්නේ ඒ ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් සාමාන්‍ය ලෝකෙ කෙනෙක්. ඒ ඔක්කොම පෘතජන. දැන් සුනිවල් පෘතජනද නේද? පෘතජන. ගාමිනී පෘතජන. හැබැයි අරවින්ද පෘතජන භවෙන් ඉස්සරහට යනවා. ඒ ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. එහෙනම් පෘතජන භවෙන් මිදෙන්න ආර්ය මාර්ගයට යන්න ඔන්න ඔතනමයි කතන්දරේ තියෙන්නේ. අරවින්දල වෙන්න ඕනේ. සංකත බව දැනගෙන සම්මාදිට්ඨියත් එක්ක මේ මග යන්න ඕනේ. එයා තමයි බුද්ධ ශාසනය තුල ප්‍රතිඵල ගන්න විදිහට සියලු දේ කරන්නේ. මම ඔබට ඉතා මතක් කළා නියපොත්ත මුල් කරලා නියපොත්ත ධාතු ගොඩක් මේ කය පක්ෂණ ගොඩක් පස් ගොඩක් එකේ නියපොත්ත අනිත්‍ය වශයෙන් දැකලා නියපොත්ත අපේ අරගත්තා. මම දකින නියපොත්ත නියපොත්ත දකින මමයි මම දකින නියපොත්තයි යාට තේරෙනවද නැද්ද? තේරෙනවා. එතකොට නියපොත්ත දකින මට තේරෙනවා මම දකින නියපොත්ත අනිත්‍යයි කියන්නේ. නේද? එතනම තියෙන්නේ මොකද්ද? තමා පවත්වන කතන්දරයන්නේ. අනිත්‍ය විඥාණයෙන් දැක්ක අනිත්‍ය දෙයක් මේ රූපේ කියලා යදන්නේ නැහැ. අන්න එතන පින්වන්ගේ දොට සතිපට්ඨාන කියලා මේක පස්වන දෙයක් කියකේ ධාතු මනසිකාර කළා. කරන්නේ සංකත සම්මාදිට්ඨිය කියන අවබෝධය තියාගෙන නැහැ. එහෙනම් සම්මා සති සම්මා වායාමයේ හැම දෙම එහෙනම් සම්මා දිට්ඨියත් කියයි. සීල විතරක් නෙමෙයි වීර්ය කරනකොට සිහිය පවත්නකොට ඒ හැම තැනදීම ඔබට ඔය අවබෝධයත් එක්ක යනවා ඔබ හැමතිස්සෙම මේ ලෝකේ අනිත්‍ය විඥානයක හටගන්න වැඩක් පිළිලක් විතරයි කියන තැනම තීරණ අරගෙන යනවා. එතකොට බාහිර මාර්ගයට ඔබ සියලු දෙනාටම සම්මාදිට්ඨියට වෙලා මේ සම්මා මග දියුණු කරගන්න. ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්න. වාග්ය වාසනාව සැලසේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු මෙහි නැවත දේශන තියෙනවා. අකුසල සෙනසුරාගේ සමුදාය දෙකක් තියෙනවා. නැවත සෙනසුරාගේ සමුදාය දේශන දෙකක් තියෙනවා. සෙනසුරාද කීයද හතමාට? හතමාට. අනුරාධ තමයි. අට. අඟහරුවාද අපි උතුමට ලංකාවට පිටත් වෙනවා. හැබැයි එතකොට ඔබට මේ වෙලාවේදී ලෝකේ පරම යථාර්ථය සාගතයන් වහන්සේ වදාළ උතුම් නිවන් මාර්ගට කොහොමද අවතීර්ණ වී ඉත්තේ කියන කතාන්දරය තමයි අපි සාකච්ඡා කරන්නේ. පින්වත්නි මේ ලෝකේ මගපලලාභින් බිහි වෙන්නේ නැති වෙන්න හේතුව නොතනයි හිතලා තියෙන්නේ. නැත්නම් බුදු බුදුරජාණන්ගේ ධර්මයේ ප්‍රශ්නය නෙමෙයි. ඇයි අපිත් වගේ මේ ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයෝ වර්තමානයේ බිහිනවන්නේ ගාමිණීලා වගේ තමයි අපි ඔක්කොම ධර්මයේ හැසිරෙන්නේ. සීල් රකින්න, භාවනා කරන, සතිපට්ඨාන වඩන, කායනුපසන ආදී නොයෙකුත් දේවල් කරනවා. ඔක්කොම ගාමිණීලා. නිසා අරවින්දලා බවට පත් වුණොත් මේ බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ගන්න අය බිහි වෙවිද නැද්ද? බිහි වෙයි. එතකොට ඔබට සියලු දෙනාටම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි මේ විදිහට කතා කරද්දී හැම කෙනෙක් තුළම ඒකාන්තයෙන්ම රැස් වෙන අප්‍රමාණ පින්. අපි සියලු දෙනා මේ රැස් කරගත්ත පින් අනුමෝදන් කරමු පින්වත්නි. අපි වෙනුවෙන් සතුටින් සමාදානෙන් වාසය කරන්න ඒ ජීවිත පරිත්‍යාග කරපු සියලු රණවිරුවන්ට රණවිරුවෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙලා පරලෝව සැනසෙත්වා කියලා සාදු කියනවා. අපි හැමදෙනාගේම සංසාරගත සියලු ඥාතීන්ටත් මේ පින් බලෙන් පරලොව සැනසෙල්ලම ලැබේවා කියලා සාදු කියනවා. ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ තමයි අපේ මේ දේශනාවේ මූලික අරමුණ මේ පරිලෝකීය අනුවිරුවන් සිහි කර ගැනීමයි ඒ වගේම පින්වත්නි අපි පින් කියමු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. දෙවියෝත් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා කියලා සාදු කියන්නේ. අපිට මේ ධර්මයේ මේ විදිහට අද මම හිතනවා අපි පැයකමාරකට ආසන්න කාලයක් ධර්ම ශ්‍රවණය කළා. ඉතින් මේ කාලය තුල ඊටාම කැපවීමකින් අනුශාසනා කරමින් කටයුතු කරන පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ සංඝානන්ද ලොකු ස්වාමීන් වහන්සේටත් අපි මේ පින් අනුමෝදන් කරනවා ස්වාමීන් වහන්සේට සෝපත් භාවය හැම මොහොතකම සැලසෙන්නට ඕනේ මේ පින් බලෙන් බොහෝ දෙනා අපි ස්වාමීන් වහන්සේ ගැන ಗುಣ තමයි කියන්නේ මට උනත් අපේ සනන්ද ගැන පුදුමාකාර පැහැදීමක් තියෙනවා සාමාන්‍යයෙන් උන්වහන්සේ බුදුරජාණන්ගේ ශ්‍රාවකයෙක් පින්වත්නි දේශකයෝ විතරක් ඉන්නේ ශ්‍රාවකයෝ කියලා. අපි දේශකයෝ වුණාට පස්සේ අපිට ශ්‍රාවකකම අමතක වෙනවා. එහෙනම් අපි කාගේවත් බණ අහන්නේ නැහැ. අපි දේශකයෝ විතරයි. එතකොට ආර්ය ශ්‍රාවකයෝද ආර්ය දේශකයෝද? ඈ? ඒ ආර්ය ධර්මයේ කියන දේශකෙක් විතරක් ඒ ආර්ය ශ්‍රාවකෙක් නම් වෙන්නේ නැහැ කවදාවත්. එනිසා අපි දේශක වගේම ශ්‍රාවක බවත් අපි තුල තියෙනවා. ඉතින් නායක සන්නහසේ පැය කීයක් දේශනා කළත් මට මෙතෙන්ට පේනවා අපේ සන්නහස තාම ගෞරවයෙන් ධර්මය අහනවා. වගේම අද මහත්තයෙක් මාගේ කිව්වා සන්නහසට අවුරුද්දකට කලින් හරි කවුරු හරි කෙනෙක් කියලා ගියා නම් අවුරුද්දකට පස්සේ ආවත් එයාගේ නම පව මතකයි කියලා. ඉතින් ඒ විදිහට හොඳට සිහි කල්පනාවෙන් වාසය කරන්න ඉස්සරහටත් සන්නහසට ශක්තිය ධෛර්ය සැලසේවා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය කරගන්නට දීර්ඝායුෂම ලැබේවා කියලා ප්‍රාර්ථනා සාදු වැඩ සිටින සියලුම මහා සංඝරත්නයටත් මේ පින් හේතු වේවා සියලු මහා සංඝරුවන්ට පැවිදි කෘත්‍ය සඵල කරගන්න වගේම අපිට මේ ජීවිතය තුළ කල්යාණ මිත්‍රත්වයෙන් යම්තාක් සංඝ පීත්‍රුන් වහන්සේලා උදව් උපකාර වුණා නම් මගේ ආචාර්ය උපාධි ආදී සියලුම ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා සියලු දෙනාට මේ සිහිනේත් වේවා සියලු ස්වාමීන් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වේවා කියන සාකච්ඡා ඔබ හැම දෙනාටම පින්වත්නි මේ වෙලාවේදී මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසද්දී මේ සඳහා ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ ඒ වගේම පොලිසිය ආදී ආරක්ෂක අංශයන් සේවය කරපු මෙහි ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින පින්වත් පිරිස සංවිධානය කරනවා. අපි වචනකින් හරි මේ වැඩසටහනට උදව් උපකාර කරපු කෙනෙක් එක්න ඒ හැම දිනම මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ සියලු දෙනා වගේම අපිට මේ සතුට සමාදානය ඇති කරන්නට කාය පරිත්‍යාග කරලා අසඟ අඟ අඟපසඟ දන් දුන්න ආබාධිත සුජීවත්ව වාසය කරන රණවිරුවන්වත් සිහිපත් කරනවා හැම දිනාටම මේ සියලු පින් ඔබටත් මේ සිහි කළ සැමට මෙලොව යහපත පිණිසම හේතු වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ කායික මානසික සැනසෙල්ල උදා වේවා සියලු දෙනාට මේ උතුම් පින් බලෙන් මේ ජීවිතය හපත වගේම පරලෝ සුගතියක් සැලසේවා සැමට උතුම් මේ කියපු ආර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වේවා කියලා ආශිර්වාද